තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද 2017 ඔක්තෝබර් මාස 17 වෙනි අඟහරුවාදා ශ්‍රවණට සිසිලස ජාත්‍යන්තර දහම් සේවාව මගින් පවත්වන ධර්මදේශනාව හා ධර්ම සාකච්ඡාවේ ආරම්භක අවස්ථාවයි මේ ඒ සඳහා අපගේ ධම්සභා මණ්ඩපයට පැමිණවදාළ අතිපූජනීය අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව සවනට සිසිලස කල්යාණ මිතුරු මිතුරියන් වෙනුවෙන් ආරාධනා කර සිටිනවා ගෞරවනීය ස්වාමින්වහන්ස අපට අදත් සුපුරුදු පරිදි ධර්ම දේශනාවක් පවත්වලා අපගේ දහම් පැනවලට පිළිතුරු ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා අවසරයි ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි තෙරුවන් සරණයි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේදීත් මේ පින්වත් පිරිස සූදානම් වන්නේ තථාගතයන් වහන්සේ වදාළේ උතුම් සූත්‍ර දේශනාවට සවන් දීලා ඒ උතුම් දේශනාව අපේ ජීවිතය තුළට ගලපගෙන අපේ ජීවිතය තුළින් අත්දකින්නට මහන්සි වෙන්නට ඉතින් පින්වත්නි මම වෙනදා කියනා වගේම මේ පින්වත් පිරිස මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අවබෝධ කරගන්න ඕන කියන අදහස මූලික කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්න එහෙම අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට අපේ අභ්‍යන්තරයේ තුර වැඩෙන චින්තනය මුල් කරගෙන අපි තුළ ප්‍රඥාව ගොඩ නැගෙනවා. ඒ ප්‍රඥාව තුළින් අපට මේ දහම අත්දකින්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අද මම මේ පින්වතුන්ට ඇත්තටම ගොඩක් වටිනා ගැඹුරු දහම් කාරණා කිහිපයක් අන්තර්ගත සූත්‍ර දේශනාවක් තමයි පැහැදිලි කරන්නට හිතුනේ. මේ පිළිවත් පිරිස ඇත්තටම මේ දේශනාව ගැන අහලත් ඇtti මේ දේශනාව තුළ ගොඩාක් හිතන්න ඕන පැති ලොකු දහම් කාරණා ටිකක් ඉස්මතු වෙනවා මේ දේශනාවේ නම තමයි මජ්ජේ සූත්‍රය වහන්සේවර බර්ණ සිසිපතන විගදාය තමයි වැඩ වාසය කළේ ඒ කාලේ තේර භික්ෂුන් වහන්සේලා පින්ඩපාතයෙන් පසුව මේ ධම්සභා මණ්ඩපයට එකතු වෙලා දහම් සාකච්ඡාවක දහම් කතිකාවක යෙදුණා. ඒ අවස්ථාවේදී එක්තරා භික්ෂුවක් මේ ධම්සභා මණ්ඩපයට ප්‍රශ්නයක් යොමු කරනවා මොකද්ද? මේ භාග්‍යතුන් වහන්සේ පාරායන වග්ගයේ මෙත්තේ ප්‍රශ්නයේදී මෙන්න මේ විදිහට ගාථාවක් ඉදිරිපත් කළා. මොකද්ද ඒ ගාථාව? යෝ උභන්තේ විජිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සම්බ්‍රූමි මහා පුරිසෝති සෝද සිබ්බනී මජ්ජගා යම් යම් කෙනෙක් අන්ත දෙක හොඳින් තේරුම් අරගෙන මැද නොතැවරි මැද මේ නුවණ තියෙන කෙනා මැද නොතැවරි ඉන්නවා අන්න ඔහුට කියන මහා පුරුෂයා කියලා මේ තණ්හාව නම් වූ මහුම්කාරිය ඉක්මවන කතමෝනකෝ ආවුසෝ ඒකවන්තෝ කතමෝ ဒ ුතියවන්තෝ කිම් මජ්ජේ කා සිබ්බනී ඒවන් නුත්ති අඤ්‍යතරා බික්කු තේරා බික්කු එතදවෝච මෙන්න දැන් මේ ගාථාවේ තියෙන අර්ථය කොයි විදිහටද තේරුම් ගන්නේ කියලා මේ තේර භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවක් දෙන්නටයි සූදානම් වන්නේ. මොකද්ද මෙහි ඒකාන්තය? ඒ වගේම ဒ ුති දෙවනි අන්තය මොකද්ද? ඒ වගේම මැද කියන්නේ මොකද්ද? කොහොමද තණ්හාවෙන් බැඳෙන්නේ කියලා මෙන්න මේ ටික දැන් විස්තර කරන්නට මේ තේර භික්ෂුන් වහන්සේලා සූදානම් වෙනවා. මෙතනදී මේ ගාථාවේදී මුලින්ම අපට ගාථාව යම්කිසි කාරණාවක් ඉස්සලාම් තේරුම් ගන්නට වෙනවා. මොකද්ද මේ ගාථාව තුළ පැහැදිලි කරන්නේ? අන්ත දෙක මනාව තේරුම් ගන්න. ඒ කියන්නේ අන්ත දෙක ඇත්තරම තේරුම් ගන්න විචිත්වාන කියලා පැහැදිලි කරන නුවණින් යුක්තව අන්ත දෙක තේරුම් ගන්නේ. අන්ත දෙක තේරුම් ගත්ත නුවණැති කෙනා මජ්ජේ මන්තාන ලිප්පති මන්තා කියන නුවණැත්තා මජ්ජේ කියන්නේ මැද නලිප්පති මැද තැවරෙන්නේ නැහැ. අන්ත දෙක මනාව තේරුම් ගත්ත නුවණැත්තා මැද තැවරෙන්නේ නැහැ. තම්බ්‍රූමි මහා පුරිසෝති අන්න ඔහුට කියන මහා පුරුෂයා කියලා සෝද සිබ්බණී මච්චගාමී අහුංකාරිය ඉක්මවපු. එතකොට යමෙක් අන්ත දෙක නිවැරදිව තේරුම් ගත්තාම ඔහු ඒ නොන තියෙන කෙනා මැද නොතැවර වෙන බවක් ඒ වගේම අන්නේ විදිහට ඉන්න මහා පුරුෂයාට තමයි මේ සිබ්බණිය නැත්තම් මේ තණ්හාව නම් මහුංකාරී ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට එහෙනම් මෙතන අපිට යම් කිසි කාරණාවක් ගම්මිය වෙනවා මේ අන්ත දෙක තේරුම් අරගෙන මැද නොතැවර ඉන්නේ නෝනැත්තෙක් වෙන කෙනෙකුට බෑ ඇත්තටම අන්ත දෙක තේරුම් අරගෙන මැද නොතැවරෙන්න යමෙක් අන්ත දෙක තේරුම්ගෙන සිටිනවා නම් ඔබ මැද තැවරෙන්නේ නැහැ. අන්න ඒ විදිහට සිටින කෙනා තමයි මේ තණ්හාව නම් මහුම්කාරී ඉක්මවන්නේ. දැන් අපි බලමු එහෙනම් මේ දේශනාවේ මේ සාකච්ඡාවේදී මේ භික්ෂූන් ඉදිරිපත් කරපු අදහස් මොනවද කියලා. එක එක භික්ෂුවක් ඉදිරිපත් කරනවා පස්සෝක වාවුසෝ ඒකෝ අන්තු පස සමුදය දුක්ඛියන්තෝ පස්ස නිරෝධෝ පජානි තණ්හාහිනං සිබ්බති තේ බවසබිනිබ්බතිය එතාවතාකෝ ආවසෝ බික්කෝ අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානතෝ පරිඤ්ඤයං පරිජානතෝ දිත්තේව ධම්මේ දුක්ඛස්සන්ත කරෝ හෝති මොකද මේ පළවෙනි භික්ෂුව පැහැදිලි කරන්නේ ස්පර්ශ ඒකාන්තයක්. ස්පර්ශ සමුදය දෙවනි යන්තයේ. ස්පර්ශ නිරෝධයේ මැද. තණ්හාවෙන් තමයි මහන්නේ. කොහොමද තණ්හාවේ මහන්නේ? ඒ ඒ භවයන්ගේ පැවැත්ම පිණිස. ඒ ඒ භවයේ පැවැත්ම පිණිස තණ්හාවෙන් මහනවා කියනවා. එත්තවතකෝ ආවසෝ බිකෝ අබිනියං අබිජානාති මෙන්න මේ විදිහට තමයි එවැත්නි භික්ෂුව විශේෂයෙන් දතියුත් විශේෂයෙන් දකින්නේ පිරිසිඳත යුත්තේ පිරිසිඳ දකින්නේ. අභිඥායන් අභිඥානතෝ පරිඥායන් පරිඥානතෝ විශේෂින් දතියුත් විශේෂින් දැකලා පිරිසිඳ දතියුත් පිරිසිඳ දැකලා දිත්තේව ධම්මේ දුක්ඛ සන්තකරෝ හෝති. දිතුට හැමියෙම දුක කෙලවර කරනවා කියලා චික්ක භික්ෂුවක් පැහැදිලි කරනවා. ඒක තමයි ඒ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච එක භික්ෂුවකගේ අදහස උනේ. කුමද්ද අදහස? ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදය දෙවනි අන්තයේ ස්පර්ශ නිරෝධයෙන් මැද තණ්හාවෙන් තමයි මහන්නේ ඒ ඒ භවයන්ගේ ඒ ඒ භවයේ පැවැත්ම පිණිස තණ්හාවෙන් මහනවා මෙන්න මේක යම් භික්ෂුවක් විශේෂයෙන් දතියුත් මේක විශේෂයෙන් දකිනවා නම් පිරිසිදු දතියුත් පිරිසිදු දකිනවා නම් මේ විශේෂ දතියුත් විශේෂයෙන් දැකලා පිරිසිදු දතියුත් පිරිසිදු දැකලා දිටු දැහැමීම දුක කෙලවර කරනවා කියලා පැහැදිලි කරනවා තාපික්ෂා කියලා ළඟට පැහැදිලි කරනවා මොකද්ද? අතේතංකෝ ආවුසෝ ඒකෝවන්තෝ අනාගතං ද්විතීවන්තෝ පච්චුප්පන්නම් මජ්ජේ තණ්හා සිබ්බෙනි. තණ්හාහි නං තස්ස සිබ්බති තස තස්සි බවසබි නිබ්බතිය. එතන පැහැදිලි කරනවා මොකද්ද? ඒ භික්ෂුව පැහැදිලි කරනවා අතීතය කියන්නේ අන්තයක් ඒකාන්තයක් අනාගතය දෙවනියන්තයයි. එයි වර්තමානයේ තමයි මැද කියලා කියන්නේ. එතකොට තණ්හාවෙන් මහන්නේ ඒ ඒ භවයන් භවයන්ගේ පැවැත්ම පිණිස මේ තණ්හාව විසින් තමයි මහල දෙන්නේ. මෙතකින්ම යම් කිසි කෙනෙක් අවබෝධ කළ යුත්තේ අවබෝධ කරනවා පිරිසිදු උත් පිරිසින් දකිනවා. මේ විදිහට අවබෝධ කළ යුත්තේ අවබෝධ කරාම පිරිසිදු උත් පිරිසිදු දැක්කහම දුක කෙලවර කරනවා. ඒක තමයි දෙවනි භික්ෂුවගේ අදහස උනේ. ඊළඟට තුන්වෙනි භික්ෂුවගේ අදහස උනේ මොකද්ද? සුඛාකෝ ආවසෝ වේදනා ඒකවන්තෝ දුක්ඛ වේදනා ဒ ුතියවන්තෝ අදොක්කම සුඛ වේදනා මජ්ජේ තණ්හා සිබ්බනි තුන්වෙනි භික්ෂුව අදහස උනේ සැප වේදනාව කාන්තයක් දුක වේදනාව දෙවියන්ති අදුක්කම සුඛ මැද තණ්හාවෙන් තමයි මහන්නේ කියලා. ඊළඟට මේ කරුණත් ඒ විදිහට පිළිසින් දකිනවා නම් අන්න ඒක තමයි පිළිසින් දතිය උත් දැක්කා වෙනවා. විශේෂින් දතිය උත් දැක්කා වෙනවා. මෙහිම දකිනකොට ඔහු දුක කෙලවර කරනවා. හතරවෙනි භික්ෂුවත් තව අදහසක් ඉදිරිපත් කරනවා. නාමංකෝ ආවුසෝ එකවන්තෝ රූපං ဒ ුතියවන්තෝ විඥානං මජ්ජේ තණ්හා සිබ්බනි නාමේ ඒකාන්තයක් රූපයේ දෙවෙනි අන්තයේ විඥානයේ තමයි මැද තණ්හාවේ මහන්නේ කියලා එතන පැහැදිලි කරනවා මේ විදිහට දකින කෙනත් දුක පිරිසින් දකිනවා පිරිසින් දතු පිරිසින් දකිනවා විශේෂින් දතු විශේෂින් දකිනවා දැකලා දුක කෙලවර කරනවා කියලා පැහැදිලි කරනවා ඒ තමයි හතරවෙනි අදහස පස්වෙනි භික්ෂුව ඉදිරිපත් කරනවා චකෝ ආවුස්සෝ අජ්ජත්තිකානි ආයතනානි ඒකවන්තෝ ච බාහිරානි ආයතනානි ද්විතීවන්තෝ විඥානං මජ්ජේ තණ්හා සිබ්බනි තුන්වෙනි වික්ෂහත් පස්වෙනි වික්ෂ ඉදිරිපත් කරන්නේ මොකද්ද ආධ්‍යාත්මික ආයතන යන්තයක් මේ ආධ්‍යාත්මික ආයතන හය ඒකාන්තයක් බාහිර ආයතන හය දෙවනි යන්තය තණ්හාව තමයි මේ විඥානය තමයි මැද තණ්හාවෙන් මහන්නේ කියලා පැහැදිලි කරනවා ඊළඟට හයවෙනි භික්ෂුව අවසාන වශයෙන් තව භික්ෂුවක් පැහැදිලි කරනවා මොකද්ද? සක්කායෝක්කෝ ආවසෝකෝවන්තෝ සක්කාය සමුදුදුතිවන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජිහි. සක්කාය සක්කාය කියන්නේ අන්තයක්, සක්කාය සමුදය කියන්නේ දෙවනි අන්තය, සක්කාය නිරෝධය කියන්නේ මැද. මෙන්න මේ විදිහට මේ භික්ෂුන් වහන්සේලා අතර මේ සාකච්ඡා යෙදලා ඉවරනාට පස්සේ එක්තරා භික්ෂුවක් කියන අපි මේ කතා කරපු මේ කතා සංලාපය භාග්‍යතුන් වහන්සේ කරා එළඹලා භාග්‍යතුන් වහන්සේට මේක පැහැදිලි කරමු භාග්‍යතුන් වහන්සේ යමක්ද වදාරන්නේ අපි ඒක ආකාරයෙන් දරා ගනිමු කියලා පැහැදිලි කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා බුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ තේර භික්ෂුන් වහන්සේලා අතර සිදුවෙච්ච සාකච්ඡාව ඉදිරිපත් කරනවා. සාකච්ඡාව ඉදිරිපත් කරාට පස්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේකින් කුමන සුභාසිත කියලා ඇහුවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා සබ්බේ සංඝෝ භික්ඛවේ සුභාසිතං පරියායේන මහණෙනි මේ සියලු දේවල් සුභාසිත පරියායවල් අපිට මයන් මයා සන්දහාය බහසිතං පාරායනේ මෙත්තේ පඤ්ඤ නමුත් මම මේ පාරායන වර්ගයේ මෙත්තේ ප්‍රඥාවේදී මම ප්‍රශ්නයේදී මම අදහස් කළේ මේ ගාථාව තුළින් මෙන්න මේ කාරණාව. ඒ තමයි පස්සය කියන්නේ අන්තයත් පස්ස සමුදය කියන්නේ අන්තයත් නිරෝධය මැදයි කියන මෙන්න මේ කාරණාව තමයි මම එතනදී අදහස් කළේ. නමුත් මේ සියල්ලක්ම සුභාසිතයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී ඒ භික්ෂූන්ට පැහැදිලි කරනවා. එතකොට එහෙනම් මේ කාරණා හයම බුද්ධ භාසිතයක් බවට පැහැදිලි. මොකද බුදුරජාණන් වහන්සේ සුභාසිතයක් බව ඉස්මතු කරා. එතකොට අපි බලන්නට ඕන එහෙනම් මේකෙද්දි මේ කාරණා ටික අපි කොහොමද තේරුම් ගන්නේ කියලා. දැන් මෙතන පැහැදිලි කරා පළවෙනි එක තමයි පස්ස ස්පර්ශයේ කාන්තියක් ස්පර්ශ සමුදේ දෙවනි අන්තයේ Nirodhe මැද ඊළඟ කාරණා අතීත යන්ත්‍රයක් අනාගත යන්ත්‍රයක් වර්තමානයේ මැද ඊළඟ එක සැප වේදනාවන්තයක් දුක් වේදනාවන්තයක් අදුක්කම සුඛ මැද ඊළඟ එක තමයි නාම යන්ත්‍රයක් රූප යන්ත්‍රයක් විඥානයේ මැද අනිත් එක ආධ්‍යාත්මික ආයතන යන්ත්‍රයක් බාහිර ආයතන යන්ත්‍රයක් විඥානයේ මැද අනිත් එක සක්කාය යන්ත්‍රයක් සක්කාය සමුදය යන්ත්‍රයක් සක්කාය නිරෝධයේ මැද මෙන්න මේක අපි බලමු. තේරුම් ගන්නට මොකද මෙතන ගාථාවෙන්ම පැහැදිලි කරා අන්ත දෙක තේරුම් ගත්තාම නුවණින් යුක්තව. ඒ කියන්නේ අන්ත දෙක නිකන් නෙමෙයි වැටෙන්නේ. නුවණටයි වැටෙන්නේ. නුවණින් යුක්තව අන්ත දෙක තේරුම් ගත්තාම අන්න ඕ ඒ නුවණත් මැද නොතැවරිනවා. අන්න මේ මහා පුරුෂයා තමයි මේ තණ්හාව ඉක්මවන්නේ කියලා පැහැදිලි කරා. එතකොට එහෙනම් මේ අන්ත දෙකක් බව නොතේරුම් ගත්තකම නිසාම මැද තැවරීමෙන් තණ්හාව මෙහුම් කාර්ය විසින් ඒ ඒ භවයන්ගේ පැවැත්ම පිණිස මසමින් මේ සසර පැවැත්මක් සිදු වෙන බව පැහැදිලි වෙනවා. අන්ත දෙක නොතේරුම් අරගෙන මැද තැවරෙච්ච නිසාම. කියන්නේ අන්ත දෙක තේරුම් ගන්නේ නැහැ කියන්නේ මැද තැවරිලා. මැද තැවරෙච්ච නිසාම මේ තණ්හාවෙන් මෙහුම් කාර්ය ඒ ඒ භවයේ පැවැත්ම පිණිස මසන බව පැහැදිලි කරනවා. එතන මෙතන ඇත්තටම අපට ගොඩාක් තේරුම් ගන්න පැති කිහිපයක් තියෙනවා පටිච්චසමුප්පාදයේ මේ තුලින් හොඳට ඉස්මතු වෙන විදිහට අපි මේක වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. අයි බලමු පළවෙනි කාරණාව ඉස්මතු කරපු එක. ස්පර්ශය අන්තයක් ස්පර්ශ සමුදය අන්තයක් ස්පර්ශ නිරෝධයේ මැද. එතකොට මේ අන්ත දෙක හරියට දැක්කම ඔහු මැද නොතේරෙන බවත් පැහැදිලි වුණා. එතකොට ඒක තමයි නුවණත් කියනවා දකින්නේ. ඒ විදිහට හික්මන කෙනා තමයි මේකෙන් නිදහස් වෙන්නේ. දැන් අපි අපි හැමෝම දන්න කාරණාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්න වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ හැමතැනම ඉස්මතු කරේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං මෙන්න මේ ඥානය ඇති වෙච්ච තැනදී තමයි මධ්‍යම ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ කච්චානගත සූත්‍ර ආදී දේශනාවල පැහැදිලි කරන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? පටිසමුපාද පටිසමුපාදේ නිරෝධයත් මෙන්න මේක නුවණින් දැකීම තමයි මධ්‍යම ප්‍රතිපදාව. එහෙනම් අපට අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ පටිසම්පාද න්‍යාය සකස් වීමත් අවිද්‍යාව දුරු වීම පටිසම්පාද න්‍යාය සකස් නොවීමත් මේ කාරණා එකින් එක තුල අහු වෙන්නට ඕනේ. එතකොට තමයි එහෙනම් නිවීම තරහා යන වැඩ පිළිවෙල මෙතන අහුවෙන්නේ. දැන් ස්පර්ශය කියන්නේ මොකද්ද? අපි ඉස්සල්ලාම තේරුම් ගනිමු මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අන්ත දෙක. ස්පර්ශය කියලා කියනකොට අපි දන්නවා ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, විඥානි මේ තුනක තින්න සංගතිපස්සෝ කරුණ තුන එක තීම ස්පර්ශය කියලා. එතකොට අපි අද ගොඩක් වෙලාවට පින්වතුනි ස්පර්ශය හොයන්නට යනවා අපේ මානසික සංකල්ප ඔස්සේ මානසික සංකල්ප ඔස්සේ අපිට යම් කිසි විදියකට ස්පර්ශයේ ටිකක් වටහා ගන්න පුළුවන්. නමුත් ඒක සැබෑවටම අපිට නුවණ තුලටම ගෝචර වෙන කාරණාව නෙවෙයි. මම පුංචි උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඔන්න අපි චක්කු කියන ආයතනය ඔස්සේ ස්පර්ශය දකිනකොට අසත් රූපයත් ඇසේ විඥානයත් කියන කාරණා අපි යම් කිසි විදියකින් අපට වැටහෙනවා. කන ශබ්දයත් කනේ විඥානයත් කියන කාරණා අපට යම් කිසි දෙයකින් වැටහෙනවා. ඉතින් නමුත් මේ වටහාගත් දේ තුළ අපි දකින්නට ඕනේ අපි තුළ ප්‍රඥාව වැඩිච්ච බව ප්‍රඥාව වැඩිච්ච බව දකිනවා නම් අපිට එහෙනම් මේ නිවැරදිව අන්ත සියල්ලක්ම වැටහෙන්නට ඕනේ. අන්ත දෙකම වැටහෙන්නටත් ඕනේ. මැද නොතෙවරි පුරුදු කරන ප්‍රතිපදාවක් අහු වෙනටත් ඕනේ. එතකොට එහෙනම් අපි ස්පර්ශය කියන කාරණාව හරියට දකිනකොට අපට අහු වෙනට ඕන ස්පර්ශය කියන ස්පර්ශය සමුදයත් අන්තයක් වෙච්ච බව ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් අන්ත දෙකක් බව අපට අහු වෙන්නට ඕනේ. අපි ගොඩක් වෙලාවට ස්පර්ශය කියලා අපි අපේ සිතවිල්ල කොස්සේ අපිට දකින්න න්‍යායක් අහු වෙනවා. නමුත් අපි ස්පර්ශ සමුදය කියන කාරණාව හරියට අහු වෙන්නේ නැති නිසා අපට මේ ස්පර්ශ නිරෝධය තේරුම් ගන්න බැරි වෙනවා. ස්පර්ශ සමුදය අපට අහු වුණා නම් ස්පර්ශයත් එතනම අහු වුණා වෙනවා. නිවැරදිවම ස්පර්ශයත් ස්පර්ශ සමුදය දෙකම අන්ත දෙකක් බව අහුවෙච්ච තැනදි තමයි ස්පර්ශ නිරෝධිය හොට වැටෙන්නේ. ස්පර්ශ සමුදය නොවිච්ච තැන ස්පර්ශ නිරෝධය වෙන්නේ. එහෙම නැතුව ස්පර්ශ නැති වෙන කාරණාව නෙවෙයි. හොඳට ඒ කාරණා මතක තියාගන්න. ස්පර්ශ සමුදය නොවිච්ච තැන ස්පර්ශ නිරෝධය වෙන්නේ. අද අපි ගොඩක් වෙලාවට ස්පර්ශ වෙන දේට තණ්හා නොකරගන්න උත්සාහ කරනවා නැත්නම් ස්පර්ශ වෙන දේට එතන අපි රූපයේ දෙයක් කරගෙන ඒකට නොවැළී නොගැටීන් උත්සාහ කරනවා නමුත් අපිට මේ ස්පර්ශ සමුදය අහු වෙලා නැහැ ස්පර්ශ සමුදය අහු නොවෙච්ච නිසා ස්පර්ශ නිරෝධය අපට ප්‍රකට වෙන්නේ නැහැ දැන් අපි දන්නවා ආර්ය සත්‍යයේ දුක කියන කාරණාව පිරිසිදත යුත්තක් මූලිකව අපට දුක කියන තැනදී අහු වෙනවා මොකද්ද දුක්ඛ දුකකුත් විපරිණාම දුකකුත් අපට ලෝකේ ගෝචර වෙන්නේ ඔන්න ඔය දෙක තමයි මූලිකවම එතකොට මේ දෙක මුල් කරගෙන අපි කල්පනා කරන්නට ඕනේ මේ දුකේ සමුදය හටගන්න පැත්ත එතකොට තමයි අපට මේ දුක්ඛ සංස්කරණයත් එක්ක දුක දුක්ඛ සමුදයත් කියන දෙකම අහු වුණාට පස්සේ මෙන්න දුක්ඛ නිරෝධය කියන කාරණාවත් අපට අහු වෙනවා. ඒ ප්‍රතිපදාව මග බවත් අහු වෙනවා. එහෙනම් මේ හතරම මෙතන අහු වෙනට ඕනේ. එතකොට එහෙනම් අපට හරියට ස්පර්ශය අහු වුණා නම් ස්පර්ශ සමුදය අපට අහු වෙනට ඕනේ. මේ ස්පර්ශයට හේතුව ස්පර්ශ සමුදයක් තියෙනවා. ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් අහුවෙච්ච තැනදී ඔහු දකිනවා ස්පර්ශ නිරෝධය කියන්නේ මොකද්ද කියලා. අන්න එතකොට ඔහුට වැටහෙනවා මේ තණ්හාව කියන කාරණාව ඒ ඒ භවයේ පිණිස මසන්නේ භවයේ පැවැත්ම පිණිස මේ තණ්හා විසින් මහුම්කාරිය මහුම් ගැටිල්ල කරන්නේ කොහොමද මේ අන්ත දෙක නොතේරුම් අරගෙන මැද නොතැවරිච්ච මැද්ද තැවරිච්ච නිසා භව අන්ත දෙක හරියට තේරුම් නොගත්ත නිසා මැද තැවරිච්ච නිසා ඔහුට ලෝකයේ තුල යමක් තියෙන බව ප්‍රකට වෙනවන දුක්ඛ අඥානං සමුදය අඥානං නිරෝධය අඥානං මග්ගය අඥානං ක්‍රම නිසා මොකද වෙන්නේ තණ්හා මහොන් කාර්යයට පැවැත්මට මේ ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් තෙවි යන වැඩපිළිවෙලට ඉඩ තියෙනවා. එතකොට මොකද වෙන්නේ මේ තණ්හා විසින් මේ භවයේ ඒ ඒ භවයේ පැවැත්මට දැන් අපි සතුටින් පිළිගත්තාට පස්සේ රූපය තියෙනවා කියන හැඟීම ආවට පස්සේ එතනින් පස්සේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් තණ්හා විසින් සිදු කරලා දෙනවා. හැබැයි ඒක සිදු වුණේ අපි මේ මූලික කාරණා නොදකපු නිසා. අයි මූලික කාරණා දැක්කනම් මේ තණ්හාව මහොන් කාර්යයට ඒ කාරණාව කරන්නට බැරි වෙනවා. අපි අද ගොඩක් කාලවට මූලික කාරණාව නොදැක්කර තණ්හා වැවුම්කාරීගේ දෙභාගය දුරු කරන්නට අපි උත්සාහ කරාට එතනින් අපට මේ කාම තණ්හාව විතරයි తాවකාලිකව ඉවත් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ අපට භවවිභව තණ්හා කියන දෙක අහු වෙන්නේ නැහැ. භවවිභව තණ්හා කියන මේ දෙකම අපට දුරු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ මේ පස්සයත් පස්ස සමුදයත් කියන කාරණාව හරියටම අහුවෙච්ච තැනදී පස්ස නිරෝධිය වටහා ගැනීමත් එක්ක අන්න එතනේ තමයි මේ දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං කියන මේ හතරම අහුවෙන්නේ. එතකොට ඔහු දැක්කනම් එහෙම මේ පස්සේ කියන කාරණාව පස්ස සමුදයත් එක්ක පස්සේ දකින්නට ඕනේ පස්ස සමුදයත් එක්ක අන්ත දෙකක් හැටියට. එතකොට අහුවෙනවා මොකද්ද පස්ස නිරෝධය? එතකොට පස්ස නිරෝධය උට වැටෙන්නේ පස්සයත් පස්ස සමුදයත් අහුවෙච්ච තැනදී එකයි මැද නොතැවෙන්නවා කියන්නේ. මැද තැවරෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද Nirodhiya හොට අහු වුණා Nirodhiya ඇහුනේ නැහැ Nirodhiya ප්‍රකට වුණා Nirodhiya ප්‍රකට වුණේ කොතනින්ද පස්සෙත් පස්ස සමුදෙත් අන්ත දෙකක් බව දැකපු තැනදී අන්න එහෙම වුණාට පස්සේ මේ තණ්හා මවුන් කාර්යයට මහන්න බැරි නම් මෙන්න මේ දැකීමම මේ දර්ශනියම දැකිය යුතු දැක්කා වෙනවා පිරිසිඳලට පිරිසිඳ දැක්කා වෙනවා එතකොට මොකද වෙන්නේ අන්න ඒ විදිහට පිරිසිඳ දැකීමෙන් යනකොට මේ දුක කෙලවර කරන බව භාග්‍යතුන් හසි පැහැදිලි කරනවා දැන් අය පටිච්චසමුපාද න්‍යාය තුළ අපි ගොඩක් වෙලාට දකින්න කාරණාව තමයි ඒ වගේම අදුපිණ්ඩික සූත්‍රය ආදී දේශනා ගොඩක් අපි දකිනවා මේ පස්සය කියන කාරණාව සිදුවෙන ආකාරය. පස්සයට හේතුව කුමක්ද කියන කාරණාව අපි අපිට අහුවෙන්නේ නැහැ. එහෙනම් අපි පස්සේ කියන කාරණාවත් නිවැරදි අපට අහුුනේ නැහැ. පස්සේ නිවැරදි අහුුණා නම් පස්ස සමුදයට අහු වෙන්නට ඕනේ. අන්ත දෙකම ප්‍රකට වෙන්නට ඕනේ. පස්ස සමුදය මොකද්ද? මේ අවිද්‍යාව, සංකාර කියන මෙන්න මේ වැඩපිළිවෙලත් එක්ක තමයි පස්ස සමුදයක් සිදුවන්නේ. පස්ස සමුදය මෙන්න මේ ක්‍රියාකාරී සිදුවුනේ නැතිනම් සිදුවන්නේ නැහැ. එතකොට එහෙනම් පදපින්ඩක සූත්‍රය පැහැදිලි කරන පස්සයට හේතුව චක්කුස් ඇස ඇස ඇතිකල්ලි රූපය ඇතිකල්ලි ඇසේ විඤ්ඤාණ ඇතිකල්ලි පස්ස පස්සේ සිදු වෙනවා. එතකොට ඇස චක්කුන් ආසති කියනකොට ඇස නැතිකල්ලි රූපය ඇතිකල්ලි ඇසේ විඤ්ඤාණ ඇතිකල්ලි පස්සේ සිදු නොවෙනවා කියලා පැහැදිලි කරන්නේ මොකද්ද? අර අවිද්‍යා සංකාර කියන ස්වභාවය දුරු වෙච්ච නිසා ඇසක් රූපයක් විඥානයක් ඇතයි ගැනීමක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා පස්ස නිරෝධය තියෙනවා. අන්න පස්සේ පස්ස සමුදයට උට අහුවෙලා පස්ස නිරෝධය තේරුම් ගත්ත නිසා මේ වැඩපිළිවෙල තුලින් ඔහුට මාර්ගයේ ඉපදිලා දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං කියන හතරම කොට අහුවෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට තමයි මේ පළවෙනි කාරණාව තුළදී මේ තේර භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරපු අර්ථය පැහැදිලි වෙන්නේ. ඊළඟට අපි බලමු මේ විදිහටම ඊළඟ කාරණාව. දැන් මේක සම්බන්ධයෙන් යම් ගැටලු තිබ්බොත් අපි ඒක සාකච්ඡාවේදී කතා කරමු. ඊළඟ කාරණාව මොකද්ද? අතීත යන්ති අනාගත යන්ති වර්තමානයේ මැද කියන එක. දැන් මේකත් අපි ටිකක් කල්පනා කරන්නට ඕනේ. අපි ගොඩක් අද අද තියෙන ස්වභාවය තමයි අතීතය කියන්නේ සංකල්පයක් අනාගතය සංකල්පයක් වර්තමානයේ හිටියාම අපට මේ කෙලෙස් කියන කාරණාව ඇති නොවන බව අපි ගොඩක් කාලවට අද වටහාගෙන ඉන්න කාරණාවක්. නමුත් තුනේ අතීතය කියන කාරණාව සංකල්පය බව ඇත්ත අනාගතය සංකල්ප බව ඇත්ත ඒ වගේම වර්තමානය සංකල්ප බවට හගන්නට ඕනේ වර්තමානයේ තුනම හිටපු නිසා තමයි අතීතය අනාගතය කියලා පැනවුනේ. අපි අතීතය අනාගතය අතහැරියට අපට වර්තමානයේ කියන කාරණාව තුළ අතීත අනාගත අන්ත දෙක හිමම තියෙනවා. වර්තමානයේ කියලා අපි ගත්ත මේ සංකල්පය අතීත අනාගත අන්ත දෙකට යනවාමයි. අතීත අනාගත කියන අන්ත දෙකට නොගියා නම් වර්තමානයේ කියන කාරණාවත් ඔහුට අහුවෙන්නේ නැහැ. මොකද එහෙනම් දකින්නේ කොහොමද? ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් විතරයි. අතීතං නානවා ගමේ නප්පටිකං කිය අනාගතං ගතේ තීතං පහීනන්තං අපත්තං චනාගතං පච්චුපන්නං චේව ධම්මං සතරත විපස්සති අසංහේරං සංකුප්පං සංවිද්ධාමන බ්‍රෝහි කියලා බද්දේකත සූත්‍රවලත් ඒක පැහැදිලි කරනවා අතීතයට අනුව යන්නතු අනාගතේ පතන්න නැතු අතීත විරුද්ධ චිදයක් අනාගත නැපැමිණි චිදයක් පත්‍යෙන් උපන් ධර්මයේ ඒතන දකින්නවා නම් සතරත විපස්සති අන්න එතන තමයි සැබෑට මේ අන්තවලට යන්නේ නැත්තේ. එතෙක් අපි හැම වෙලෙම අතීත අනාගත කියන අන්ත දෙකට යනවා. ඇයි අතීතය අනාගතය අන්ත දෙකක් බවට දෙන්නේ? මේ හේතුඵල වශයෙන් වර්තමානයේ සත්‍ය ස්වභාවය ආකාරයෙන් නොදකින නිසා අපට මොකද වෙන්නේ? මම කියන කාරණාව ගොඩනැගිලා තියෙන්නේ. සත්‍ය නොදකීම නිසා අපට පවතින යමක් තියෙනවා. පවතින යමක් තියෙනවා නම් මොකද වෙන්නේ? අන්න ඒ නිසා අපිට මේ අතීත අනාගත කියන අන්ත දෙකට අපි යොමු වෙලා තියෙනවා. අද අපි ගොඩක් වෙලාවට කතා කරන මේ මොහොත ගැන වර්තමානය ගැන මේ මොහොත ඉපදිලා නැත් තියෙනවා කියලා හෝ මේ මොහොතක් ගැන අපි කතා කරන හැබැයි මොහොතක් තියෙන්නේ අන්ත දෙකන තේරුම් ගත්ත නිසාමයි මොහොත කියන විවහාරේ පවා ඔහුට ඇති වෙන්නේ නැහැ අන්ත දෙක හරියට තේරුම් ගත්තට පස්සේ අතීතයත් අනාගතයත් කියන කාරණාව අපි සිතවිල්ලකින් අනිත්‍ය වශයෙන් කල්පනා කරාට වැඩක් නැහැ අපට අන්ත දෙකක් බව වැටහිච්ච තැනදිම අපට වර්තමානයේ තුල මේ හේතුඵල ධහම අහුවන තැනදීම අපට අතීත අනාගත අන්ත දෙක නොතැවරි අතීත අනාගත අන්ත දෙකට නොගොස් මැද නොතැවරි ඉන්න පුළුවන්කමක් ලැබෙනවා. එතන දුක්ඛේ ඥාන, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන මේ කාරණා ඇති වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මූලිකව අපි අවිද්‍යාව අපි තුල ඇති වෙච්ච නිසා මොකද වෙන්නේ? මේ අවිද්‍යාව නිසා අපට මගේ පැවැත්ම පිණිස මේ ඇති වුණ දැන් අපට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ස්පර්ශයක් සිදු වෙච්ච තැනදී මොකද වෙන්නේ මේ සිදු වෙච්ච ස්පර්ශය අපි ඇසයි ඇසයි රූප වෙන එකතු වුණාට පස්සේ මේ දැකපු රූපයට මමායනය කරන්නට මේ රූපයට වටහා ගන්නට අපි අතීත අනාගත ඔස්සේ අපි නිමිති ඒ වගේම අපි පාට මේ හැම දෙයක්ම අපි වර්ණ සටහන් සියල්ලක්ම දාගන්නේ අන්න එතකොට. හැබැයි එතකොට අපි දාගත්තේ මම හටගත්ත නිසා අපි අද ගොඩක් වෙලාවට ඇති වෙච්ච රූපයට නිමිති දාගන්න නැතුව වර්ණ සටහන් දාගන්න තියෙන උත්සාහ කරාට අපේ මූලික කාරණාව හට අරගෙන ඉවරයි. ඉතින් මේ අපි හරියට මෙන්න මෙහි අන්ත ස්වභාව දෙක තේරුම් ගත්තනම් අපට හපව වර්ණ සටහන් දාගන්න නැතුව ඉන්න අවශ්‍යතාවයක් නැහැ ගොඩ නැගෙන්නේ නැහැ. අන්න එතන දුක නැති කරන මගකට අහු වෙනවා. මෙන්න මේ න්‍යායත් හරියට යමෙක් දැක්කනම් ඒ දැකපු තැනදී ඔහු දැක්කේ පිරිසිදු අතියුත් දැක්කා අවබෝධ කළ යුත්තේ ඔහු අවබෝධ කළා මෙන්න මේ විදිහට දකිමින් වාසය කරනකොට ඔහු දිට්ඨ ධම්මේව දිට්ඨ දැහැමීම දුක කෙලවර කරනවා දුක කෙලවර කරන්නේ ඒ දුක සකස් වෙන්නේ නැහැ මේ අන්ත දෙක තේරුම් අරගෙන මැදනත වෙච්ච නිසා එතකොට ඒක තමයි ඒ ඒකේ තිබ්බ දෙවෙනි කාරණාව පළවෙනි එක පස්සෙත් පස්ස සමුදයත් අන්ත දෙකක් Nirodhe මැද බව දෙවැනි එක අතීතයත් අනාගතයත් අන්ත දෙකක් වර්තමානයේ මැද බව තුන්වෙනි කාරණාව පැහැදිලි කරන සුඛාකෝ සුඛා අවසෝ වේදනායිකෝ අන්තෝ දුක්ඛා වේදනා ද්විතීයවන්තෝ අදුක්ඛම සුඛා වේදනා මජ්ජේ මෙන්න මේකත් අපි ටිකක් හිතන්නට ඕන කාරණාවක් මෙතනක් තියෙන්නේ සැප වේදනාවන්තයක් දුක් වේදනාවන්තයක් දැන් මේ කාරණා අපට ටිකක් එච්චර ගැටලුවක් නැති බවක් ප්‍රකට වෙනවා. නමුත් වෙනතුනේ සැප කියන්නේ මොකද්ද? සැප කියන්නේ දුකකට සාපේක්ෂ දුක කියන්නේ මොකද්ද සැපකට සාපේක්ෂ මේ ලෝකෙ කිසිම විදියකින් ඒකාන්ත සැපක් ඒකාන්ත දුකක් කතා කරන්න බෑ ඒකාන්ත සැපක් විතරක් කතා කරන එතන ඔහුට එහෙනම් මේ ලෝකේ දුක කියලා පණවන්නත් බෑ සැප කියලා පණවන්නත් බෑ දුකක් විතරක් කතා කරනවා නම් එතන සැප කියලා දුක කියලා පණවන්න බෑ මේ ලෝකේ යමකට සාපේක්ෂව තමයි අනිත් පැත්ත තියෙන්නේ. දැන් අපිට යම් කිසි විදියකින් රාගය ප්‍රකටවන්නේ රාගයේ නැති අවස්ථා අපිට තියෙන නිසා තමයි අපි රාගයත් රාග නැති අවස්ථාවත් අපිට ප්‍රකට වන්නේ. දේශයත් දේශ නැති අවස්ථාව ප්‍රකට වන්නේ දේශයේ අපිට ප්‍රකට වන්නේ දේශ නැති අවස්ථාවක් තියෙන නිසා. ඒ වගේම පින්වතුනි අපට මෝහය ප්‍රකට වන්නේ නැත්tei මෝහ නැති අවස්ථාවක් නැති නිසා. එතකොට එහෙනම් අපට මනින්න මිම්මන්න තියෙනවා. එතකොට ඇයි ඒක එහෙම සිදු වුනේ? අපට ඒක මනින්න අවස්ථාවක් නැති වෙච්ච නිසා. එතකොට එහෙනම් පින්වතුනි මේ සැප කියලා යමක් කතා කරන තැනම තියෙන දුකක් දුකේ අනිත් පැත්තක් තියෙන්නේ. දුක කියන කතා කරන තැනම තියෙන සැපක අනිත් පැත්ත. යමකට සාපේක්ෂව යමක් වඩින්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි යමක් යමකට යම් වස්තුවකට යම් භවෝයි භාවයක් දෙන්නේ. අපි ඒක ඇලීමෙන් හෝ ගැටීමෙන් පිළිගන්නේ කුමක් නිසාද? අපි යථාර්ථ නොදකපු නිසා. බුදුරණවහන්සේගේ දේශනා කීපයකම කියනවා සැප කියන කාරණාවෙන් රාගානුසයත් දුක කියන කාරණාවෙන් පටිඝානුසයත් ඒ වගේම අදුක්කම සුඛෙන් අවිජ්ජානුසයත් වැඩෙන ආකාරයට පැහැදිලි කරනවා. ඒ වගේම වේදාල සූත්‍රයක පැහැදිලි කරනවා සැපේ අනිත් පැත්ත තමයි දුක දුකේ අනිත් පැත්ත සැප අදුක්කම සුඛේ අනිත් පැත්ත තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට එහෙනම් මේ සැප දුක කියන අන්ත දෙකට යන්නේ ඇයි? අන්ත දෙකක් කියලා නොහැටින්නේ ඇයි? මැද තැවරෙච්ච නිසා මැද තැවරුණා කියන්නේ මොකද අවිද්‍යාව තුල පිහිටපු නිසා. අන්න අවිද්‍යාව තුළ පිහිටියා කියලා කියන්නේ සත්‍ය නොදකපු නිසා දුක්ඛ අඥානං සමුදය අඥාන නිරෝධය අඥාන මග්ගේ අඥානං ක්‍රම නිසා මොකද වෙන්නේ මැද තැවරීම සිදු වෙනවා අන්ත දෙකට යනවා එහෙනම් මේ ලෝකේ පැවැත්ම සිදු වෙනවා අන්න තණ්හාවේ ක්‍රියාකාරීත්වය සිදු වෙලා යනවා පැවැත්මක් ප්‍රකට වෙනවා පැවැත්ම තුළ ජීවත් වෙනවා මෙන්න මේක සිදුවන්නේ මේ අඥාන ක්‍රම නිසාමයි මෙන්න මේ ක්‍රියාදාම යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් දැක්කනම් ඇය ප්‍රඥාවෙන් දකින්නට ඕන මේ ක්‍රියාවලිය ප්‍රඥාවෙන් දැකපු තැනදී ඔහු දැක යුත්තේ දැක්කා වෙනවා අවබෝධ කළ යුත්තේ අවබෝධ කළා වෙනවා අන්න මේ වැඩ පිළිවෙල හුරු කරගෙන යනකොට මොකද වෙන්නේ ඔහු දෙක නිදහස් වෙනවා මෙන්න මේක තමයි තුන්වෙනි තේර භික්ෂුව ඉදිරිපත් කරපු අදහස ඊළඟට හතරවෙනි තේර භික්ෂුව ඉදිරිපත් කරපු අදහස මොකද්ද නාමංකෝ ආවසෝ එක්වන්තෝ රූපං ද්විතීයවන්තෝ විඥානං මධ්‍යේ තණ්හා තිබ්බනේ කියලා දැන් බලන්න මේ මේ පැහැදිලි කරපු මේ කාරණා සියල්ලංගෙම තියෙනවා එකකින් එකක් වෙනස් කරන්න බැරි බව එකකින් එකක් වෙන් කරන්න බැරි බව මේ අන්ත දෙක කියන කාරණා දෙක එකකින් එකක් වෙන් කරන්න බෑ මේ කාරණා සියල්ලක්ම එකට කැටිවෙච්ච දේවල් දැන් නාමය අන්තයක් රූපය අන්තයක් විඥානය මැද කියලා කියනකොට නාමයත් රූපයත් කියන කාරණා දෙක අපි සත්‍ය වශයෙන්ම අපට ප්‍රකට වෙන විඥානයත් එක්ක අපිට නාමය රූපයත් දැන් අපි ගොඩක් කලට දැන් නාමයයි රූපයයි වෙන්ව කඩලා තේරුම් ගන්න උත්සාහ කරනවා. නමුත් ඉන්වතුනි නාමයට තියෙනවා පටික සම්පස්සයක්, රූපයට තියෙන අධිවචන සම්පස්සයක් කිසි වෙලාවක නාමය වෙනමයි රූප වෙනමයි කතා කරන්න බෑ. නාමයට පටික සම්පස්සයක් එක්කමයි පැවැත්මක් තියෙන්නේ. රූපයට අධිවචන සම්පස්සයත් එක්කමයි පැවැත්මක් තියෙන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තියෙන්නේ කුමක් නිසාද? විඥානය කියන කාරණාව නොතේරුම් ගත්ත නිසාමයි විඥානය කියන කාරණාව හරියට අහු වුණා නම් මෙන්න මේ අන්ත දෙකත් අහු වෙලා අන්ත දෙකට යන්නේ නැහැ මැදතවරෙන්නෙත් නැහැ විඥානයේ පිළිබිඹුවක් කියන නාම රූපය නාම රූපය ප්‍රකට වෙන්නේ විඥාණයට මෙන්න මේක හොඳට වටහා ගන්නට වෙනවා එතකොට එහෙනම් විඥානීය ක්‍රියාකාරීත්වය දකින්න නැත්තේ කොතන කුමක් නිසාද විඥාණයට පදනමක් තියෙන අවිජ්ජා සංකාර කියන ක්‍රියාකාරීත්වය විඥාණය තමයි මේ ලෝකයේ පැවැත්ම පිණිස මායාවක් මුළුප්පලා දෙන්නේ. විඥාණය තමයි මායාවක් බුදුරන් වහන්සේ පේන පින්දුප සූත්‍රය පැහැදිලි කරන විඥාණය කියන්නේ මායාව මායුපවංච විඥානං. එතන විඥාන මායාවෙන් පිළිඹුවක් වෙනවා මේ නාම රූපය අපේ රූපේ බහුවයයි නැත්නම් අපි රූපේ බහුවයි වශයෙන් ගන්න නැතුව නාමෙන් බහුවයයි. මෙන්න මේ දෙකට අපි කොතනින් හරි යනවා. හැබැයි අපි කොතනින් ගියත් ඒ හැමතැනම මේ නාම රූප අන්ත දෙකට ගිහිල්ලා අපි නාමයත් රූපයත් වෙනින් වශයෙන් දාගන්න යන්නෙම අපි අන්ත දෙක හරියට තේරුම් නොගත්ත නිසාමයි. අපි අන්ත දෙක හරියට තේරුම් ගත්තනම් කොතම කොයිම වෙලාවකවත් මේ නාමයත් රූපයත් කියන අන්ත දෙක තනිව හුදුව තේරුම් ගන්න බැරි වෙනවා. හරියට තේරුම් ගත්ත තැනදී විඥානයේ මායාව උට අහු වෙලා යනවා. බුදුරන් වහන්සේ කිංසුකෝම සූත්‍රයේ ලස්සනට ඒක පැහැදිලි කරනවා මේ විඥානයේ කියන මායාවේ ස්වභාවය උපමාවක් උදාහරණයක් පැහැදිලි කරනවා නගරයක් තියෙනවා මේ නගරේ තියෙනවා තාප්පයකින් වටවෙලා දොරටු සහයක් තියෙනවා මේ දොරටු සහයේ ඉන්න ඒවා හය දෙනෙක් ඒ වගේම මේ නගර මැදේ තියෙනවා ප්‍රාසාදයක් සතර මංහන්දියේ ඒ ප්‍රාසාදේ ඉන්න නගර ස්වාමියෙක් ඒ මේ මෙන්න මේ ඉදිරියට නගරය වටවෙලා තියෙන මේ නගරයට පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ අම්මගේ තාත්තගෙන් පෝෂණය වෙච්ච හැදිච්ච මේ කය තමයි මේ නගරය කියලා කියන්නේ දොරටු හය කියලා කියන්නේ අසකන්නාසි දිවකය මනස කියන ටිකට දොරටු පාලයක් එන 100ට සිව් මහල් ප්‍රාසාදයේ සිටින හතර හතර මහා ධාතු තුල වැටගත් විඥානය තමයි අධිපතියා. එතකොට මේ දීර්ඝ ගමනක් යන දූතයෝ දෙන්නේ සිව් දිශාවකින් එනවා එක දිශාවකින් ඇවිදලා දොරටුවකින් ඇතුල් වෙනවා 100න් ආයතනයක් ඔස්සේ ඇතුල් වෙනකොට ඇතුල් වෙලා කවුද හොයන්නේ නගර ස්වාමියා නගර ස්වාමියා ළඟට ගිහිල්ලා කියනවා මොකද්ද කියන්නේ පණීඩයක් කියනවා පණීඩය කියලා ආපු ගමනම යනවා ආපහු ඒ පාරද ගියේම එතකොට එතනදී පැහැදිලි කරනවා අර ආව දෙන්න තමයි සමත විපස්සනා කියන දෙක. එතන සමත විපස්සනා කියන්නේ මාර්ගාංගයක්. කොතනින්ද ඇතිල්ලුනේ මාර්ගය? එක්ක වැසකරන ආසීවිකයි මනසේ සත්‍ය දකින්නට ඕන සීය මුල් කරගෙන අහුවුනේ කුමක්ද? විඥාණි අහුවුනේ. අන්න නගර ස්වාමී අහුවුණා. විඥාණි අහුණා කියලා කියන්නේ මොකද්ද විඥාණය ක්‍රියාකාරීත්වය දැක්කා මොකද්ද කියව පණවිඩ නිවන ගැන විඥාණය හරියට දැක්කා නම් අන්න නිවන කියන කාරණාව අහු වුණා. මා ආහු මාර්ගය මොකද ආරස්ඨාංග මාර්ගය ආරස්ඨාංග මාර්ගයට නැවත වැද ගන්නවා. මෙන්න මේ උදාහරණ හොඳට පැහැදිලි වෙනවා. මේ විඥාණය තමයි මායාවක් විදිහට අපට මේ ලෝකේ ප්‍රකට කරලා දෙන්නේ. එහෙනම් මෙන්න මේ විඥාණය මේ ක්‍රියාකාරීත්වය හරියට දැක්කනම් මේ විඥාණය තුළ අපට දකින්න පුළුවන්කමක් ලැබෙනවා මේ මායාකාරී ස්වභාවය. විඥාණය තියෙනවා චක්කුසෝත ගාන ජීවකා කාය මන ආදී මේ විඥාන හය අසත් රූපයත් කනස් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසයත් කයත් පහසත් මනසත් අරමුණුත් කියලා අපේ ලෝකේ පැවැත්මක් පිණිස මේ පැවැත්මකට ප්‍රකට කරන ආකාරය එතකොට මෙන්න මේක ප්‍රකට වෙන්නේ අපට නාමයත් රූපයත් එක්ක මෙන්න මේ ප්‍රකට වෙච්ච දෙයට මොකද වෙන්නේ මේ විඥානය විසින්ම හැදිච්ච දෙයට අපට රූප සටහන් වලින් වර්ණ සටහන් වලින් අපට තවත් බහුවිභාවික මේ විදිහට වෙනස් කරන යාම සිදු වෙනවා සත්‍ය නොදකපු නිසාම මේ ලෝකේ මෝඩකම නිසා අපට තියෙනවා කියලා ගත්ත හැඟීමක් තියෙනවා. මේ තියෙන දේ පවත්වන්න තණ්හාව විසින් ඉදිරිපත් වෙනවා. මෙන්න මේක තමයි මේ ලෝකේ පැවැත්ම සිදුවන්නේ. එතකොට යම් කිසි කෙනෙක් දැක්කනම් මේ අන්ත දෙකේ ක්‍රියාකාරීත්වය අන්න එතකොට විඥානය කියන මැද තැවරෙන්නේ නැහැ. විඥානය ක්‍රියාකාරීත්වය අහු වුණා. දැන් බලන්න මේ කියපු කාරණා හැම එකදීම අහු වුණේ කොතනද? අන්ත දෙක තේරුම් ගැනීමත් එක්ක මැද අතීතයේ අනාගතයේ දැකපු දකින්නේ අන්ත දැක්කටිට වර්තමානයේ තේරුම් ගැනීමත් එක්ක පත්‍යෙන් උපන් ධර්මයේ වටහා ගැනීමත් එක්ක ස්පර්ශ ස්පර්ශ සමුදය අහු වෙන තැන ස්පර්ශ නිරෝධය අහු වෙනවා ඒ වගේම සුඛය දුක්ඛයත් අන්ත බව අහු වෙච්ච තැනම අදුක්කම සුඛයේ තුල අවිද්‍යාවේ ස්වභාවය අහු වෙනවා ඒ වගේම නාමයත් රූපයත් කියන තැන විඥානයත් එක්ක අහු වෙනවා විඥානයේ මායාකාරී ක්‍රියාකාරීත්වයේ ස්වභාවය එතකොට මෙන්න මේ විදිහට යමෙක් දකිනවා නම් අන්න එයත් කුමක්ද මේ දුකෙන් නිදහස් වෙන මඟ පුරුදු කිරීම ඊළඟ කාරණාවත් ඊට පස්සේ අනිත් වික්ෂෝ පැහැදිලි කරනවා මොකද්ද? චකෝ ආවසෝ අජ්ජත්තිකානි ආයතනානි ඒකවන්තෝ ච බාහිරානි ආයතනානි ဒ ුතියවන්තෝ විඥානම් මැජ්ජේ මොකක්ද එතන පැහැදිලි කරනවා චක්කෝ ආවස අජ්ජත්තිකානි ආයතනානි ආධ්‍යාත්මික ආයතනා යන්තියක් බාහිර ආයතනානි අනිත් අනිත් අන්තයේ විඥානය කියන්නේ මැද කියලා මෙන්න මේ එතනත් මුලින් කියපු කාරණා වගේම තේරුම් කරගන්න පුළුවන් දැන් මෙතන පැහැදිලි කරන කාරණාවේදී අපි ආයතන පහක් විතර නෙමෙයි හයම ගන්නට ඕනේ. ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් හසයත් කයත් පහසත් මනසත් අරමුණුත්. එන්න මේ හැම එකක් මෙතෙන් අදාළයි. ඇසත් රූපයත් කියලා කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් හසයත් කයත් පහසත් මනසත් අරමුණුත්. මෙන්න මේ හැම එකක්ම අන්ත දෙකක්. අපිට මේ ඇස අන්තයක් රූපේ අන්තයක් ඒ වගේම කන අන්තයක් ශබ්ද අන්තයක් නාසය අන්තයක් ගන්ධය අන්තයක් දිව අන්තයක් හසේ අන්තයක් කයාන්තයක්, පහසාන්තයක්, මනසාන්තයක්, ධම්මාන්තයක් කියන කාරණා අපට ප්‍රකට වුණේ නැහැ. අපට සාමාන්‍ය සංකල්පනාවකින් ඇසයි රූපයයි නම් ප්‍රකට වෙනවා, කනයි ශබ්දයයි ප්‍රකට වෙනවා. නමුත් ඒක සංකල්පනාවක් විතරයි. අපට හරියට ප්‍රකට වෙනවා නම් මනයි ධම්මයි කියන කාරණාව ප්‍රකට වෙන්නට ඕනේ. අන්න ඒකත් ප්‍රකටචි තැනදි තමයි මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය නිවැරදිවම අහුවෙන්නේ. මම මේ බින්දුතුන පුංචි උදාහරණයක් කියන්නම්. ඔන්න බලන්න අපට කයයි පහසයි කියන කාරණාවේදී බාහිරින් එන පහස නම් අපිට ප්‍රකටයි. අපිට එතකොට බාහිර පහසක් අපිට නම් කරගන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මික පහසක් එනකොට වේදනාවක් එනකොට අපිට කයයි පහස වෙන් කරගන්න අමාරුයි. ඊටත් වඩා අමාරුයි මනයි ධම්මයි වෙන් කරගන්න. මේක වෙන් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ප්‍රඥාවත් එක්ක. හරියටම ආධ්‍යාත්මයයි බාහිරයි අන්ත බව වැටුණා නම් විඥානීය ක්‍රියාකාරීත්වයට අහුවෙලා අන්නේ මැදින් සිදුවෙලා සිදුවන ක්‍රියාකාරීත්වය අහුවුණා නම් තමයි මේ අන්ත දෙකත් හරියට වැටහෙන්නේ. එතෙක් අපට අහුවෙන්නේ කුමක්ද අපි මානසිකව මනට අම්මයක් ඔස්සේ අපි ඇස අංශයක් රූපය අංශයක් විඥානයේ මැද කියලා මනට ආව අන්තයක් ශබ්ද යන්තයක් විඥානි මනාදය විඥාන එකතු වෙනවා අපි මනට ආව ධම්මයකින් තමයි හිතන්නේ හැබැයි ආව ධම්මය මොකද්ද ඒ ධම්මයක් මනාන්තයක් ධම්මය අන්තයක් වෙච්ච වෙලා ඒ සත්‍ය වශයෙන් සත්‍ය වශයෙන් ගත්තා විඥාණයට ඇවරෙච්ච නිසා මෙන්න මේක ටිකක් හිතන්න හොඳට කල්පනා කරන්න අපි ඇස කන නාසය දිව කය කියන කාරණාවලදී අපට අහු වෙනවා ඒවා ඒ සිදුවෙන අන්තයක් බවත් ස්පර්ශයේ සිදුවන ආකාරයට අපට අහු වෙනවා ඒ අහුනේ කොතනදීද මනසට අරමුණක් බව අපට අහුනේ නැහැ මනට ආව ධම්මයක් බව අහුනේ නැහැ අපි මනට ආව ධම්මයේ සත්‍යයි කියලා ගත්තා අන්න මන කියන අන්තයට ධම්මය කියන අන්තයට ගියා විඥානයේ සත්‍ය ස්වභාව නොදකපු නිසා එහෙනම් බලන්න මෙන්න මෙයාත් ඉක්මවමින් සත්‍ය දකින්නට අපට අභ්‍යන්තරයේ තුර කොච්චර තීක්ෂණ නුවණක් වැඩෙන්නට ඕනද අන්න ඒ ප්‍රඥාවෙන් තමයි විනිවිද යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැත්නම් පින්වතුනි අපි අර ඇස කන නාසය ජීව කය කියන කාරණා වල යම් කිසි දෙයක් තේරුම් ගනීවි නමුත් ඒ තේරුම් ගත්තේ මනයි ධම්මයි කියන කාරණාව තුළ මුලාවලා කියලා අපට අහු වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ අන්ත දෙක අපට හරියට අහු වෙනවා නම් මේ මනයි ධම්මයි කියන කාරණාවත් අහු වෙන්නට ඕනේ. එතකොට තමයි අපට නිවැරදිවම මේ ක්‍රියාකාරීත්වය තුළ සත්‍ය ස්වභාවය අහු වෙන්නේ. අන්න එතකොටත් අර විඥානීය ක්‍රියාකාරීත්වය අහු වෙනවා. විඥානීය අවිද්‍යා සංඛාර නිසා ප්‍රවැත්මක් සිදු වෙන්නට මේ ලෝකයේ තුළ ඉස්මතු වෙච්ච පදනම පැවැත්මක් සිදු වෙන්නට පදනමක් ඉස්මතු කළා තියෙනවා. ඒ අවිද්‍යා සංඛාර නිසා අන්නේ ඉස්මතු වෙච්ච පදනම නිසා අපි මේ ලෝකේ අපට ප්‍රකට කරන රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, පහස කියන දේවල් ඔස්සේ කාම තණ්හාවෙන් එක්ක පවතිනවා. නැත්තම් මේ සියල්ලක්ම පැවැත්මට භව තණ්හාව ඔස්සේ පවතිනවා. නැත්තම් අපි අකමැති දේ අයින් කළා ඒක විභවයක් කරගෙන අපි නොදැනුවත්වම තවත් භවයක් ඔස්සේ අපවත්මත් පැවැත්මක් සිදු වෙනවා. බුදුරන් වහන්සේ දිට්ඨිගත සූත්‍රයේ ලෝකාවර ලෝකන සූත්‍රවල ලස්සනට පැහැදිලි කරනවා. මේ ලෝකයේ අන්ත දෙකක් තුල ඉන්නේ එකක් තමයි ඔලියන්ති ඒකේ අතිදාවන්ති ඒකේ එක්කෙනෙක් මේ සිතගෙන බැසගෙන සිටිනවා තව කෙනෙක් වීරිය කරනවා උත්සාහ කරනවා අයින් ඒ රතිදාවනයක් කරනවා මේ දෙන්නම කරන්නේ කොහොමද සංකල්පයක් ඔස්සේ මේකේ නිදහස් වෙන්න කෙනෙක් හොයනවා තව කෙනෙක් ඒක සතුටින් පිළිගන්නවා නමුත් චක්කමන්තෝ පස්සති කොහොමද චක්කමන්තෝ පස්සති වෙන්නේ භූතං භූතතෝ පස්සති භූතස්ස නිබිදා විරාගණ්‍යෝදය පටිපන්නෝ හෝති හටගත දේ හටගත් ආකාරයෙන් නුවණින් දකිනවා අන්න එතකොට ඔලියන්ත අතිදාවන්ත කියන අන්ත දෙකම ඔහුගෙන් දුර වෙලා යනවා. එහෙනම් මේ අන්ත දෙක දුර වෙන්නේ මේ ඇස උදා වීමත් එක්ක. එහෙනම් පින්වතුනි අපිට මේ සියලුම ආයතනවල මේ අන්ත දෙකක් බව ප්‍රකට වෙන්නේ මේ මනයි ධම්මයි කියන කාරණාවත් මේ සියලුම දෙයක් මේ ආකාරයෙන් මේ අන්ත දෙකට ගිහිලා මැද තවරලා මේ යන වැඩ පිළිවෙල අහුවෙච්ච තැනදී මෙන්න මේක අහු වුණාට පස්සේ අපිට මේ තණ්හාවේ ක්‍රියාකාරීත්වය අහු වෙනවා මේක අහු වුණාට පස්සේ තණ්හාව දුර වන ආකාරයට අහු වෙනවා. එතකොට තණ්හාව නිදහස් වෙනට පුළුවන්කමක් ලැබෙනවා. ඒ සත්‍ය දකිමින් වාසය කරනකොට අන්න හොදුකින් නිදහස් වෙනවා. මෙන්න මේක තමයි පස්වෙනි භික්ෂුව ඉදිරිපත් කරපු අදහස. ඊළඟට අනිත් භික්ෂුව ඉදිරිපත් කරපු අදහස මොකද්ද? සක්කාය ඒකාන්තයක් සක්කාය සමුදය දිවයන්ති සක්කන්ඩෝදී මැද. දැන් මේ කාරණාව නම් තේරුම් ගන්න පුළුවන් මේ විස්තර කරපු ටිකත් එක්කම සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය සක්කාය සමුදය කියන්නේ ස්කන්ධයෙන් සකස් වීම සක්කාය නිරෝධ ඒ කියන්නේ ඒ සකස් නොවීම එතකොට එහෙනම් සක්කාය සක්කාය සමුදයත් මේ දෙකම දකින්නට ඕනේ. දැන් මේ පින්වතුනම් පැහැදිලි කරලා දුක පිරිසින් දකින්නකොට අපට දුක් සමුදය අහු වෙනට ඕනේ. දුක දුකක් බව අහු වෙනට ඕනේ. සංඛාර දුක්ඛයත් එක්ක එහෙනම් පින්වතුනි මේ දුක දුක් සමුදයත් කියන දෙකම අහු වෙනට ඕනේ. අන්න එකයි දුක දුක් සමුදය සංඛා සක්කාය සක්කාය සමුදයත් කියන මේ දෙකම අන්ත දෙකක් බව ප්‍රකට වෙන්නට ඕනේ. ඒ දෙකම ප්‍රකට වුණාට පස්සේ තමයි අපට නිරෝධය කියන කාරණා අහු වෙන්නේ. එහෙම නැතුව අපට කවදාවත් නිරෝධය අහු වෙන්නේ නැහැ. අපට අහු වෙන්නේ උච්ඡේදයක්. තියෙන දෙයක් නැතිවීමක් අපට අහු වෙන්නේ. අපි තියෙනවා කියලා ගැටි දෙයක් නැතිව නැතයි කියලා අපට අහු වෙනවා. නැත්නම් අපට සාසතයක් අහු වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි අන්තවලට ගමන් කරමින් යන්නේ. එතකොට මෙතන සත්‍ය දැකපු තැන මොකද වෙන්නේ? අන්න දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං ඇති වෙනවා. ඒ ඇතිවෙච්ච තැනදී මේ තණ්හාවේ ක්‍රියාකාරීත්වය රිදැති වෙලා යනවා. මෙහිම දක්මින් වාසය කරනකොට දුකින් නිදහස් වෙනවා. මෙන්න මේ විදිහට මේ දේශනාවේ තුල ඉස්මතු කරපු මේ කාරණා හය තුලම සුභාසිත භාෂාව තුළ මේ මාර්ගය අහු වෙනවා ඒ ඒ ස්වාමීන් වහන්සේලා දක්වපු න්‍යායත් එක්ක. එහෙනම් මෙන්න මේ කාරණා ටික අපි හොඳට කල්පනා කරලා බැලුවොත් අපටත් පුළුවන්කමක් ලැබෙයි හොයාගන්නට මේ තුල මාර්ගය අපි හරියට කල්පනා කරොත් අපට මේ තුලින් අපි යම් කිසි විදියකට මුලා වෙලා ඇතිනව ඉන්නවනම් ඒකත් අපට අහු වේවි. ඒ වගේම අපිට යම් අපි යම් කිසි වැඩපිළිවෙලක් හුරු කරගෙන යනවා නම් ඒ හුරු කරගෙන යන වැඩපිළිවෙල නිර්වජ්‍යතාවයට අහු වේවි. එතකොට අපිට මේ වැඩපිළිවෙල තව ඉදිරියට හුරු කරගෙන මේ දුකින් නිදහස් වෙන්නට පුළුවන්කමක් ලැබේවි. ඉතින් ඒක නිසා මේ පින්වත් සියලු දෙනාටත් මේ උතුම් දහම් පරයය තුළින් තමන්ගේ ජීවිතයේ සැබෑ සත්‍ය තේරුම් අරගෙන වටහාගෙන දුකින් නිදහස් වෙන්නට මෙයත් උපකාරයක් කරගන්නවා කියලා අපි හිතාගමු. ඉතින් මේ සාකච්ඡාව සාකච්ඡාවට අපි මේ දේශනාව තුළින් මතුවෙච්ච දහම් ගැටලු යොමු කරගනිමු. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට මේ තුලින් මතුවනා වූ යම් ගැටලුවක් ඇද්ද ඒ අපි තවදුරටත් නිරවුල් කර ගැනීම සඳහා පැහැදිලි කරගමු. ත්වන් සරණයි. ත්වන් සරණයි. අප්‍රමාණ පින් සිදු වේවා ස්වාමීන් වහන්සේ. කල්යාණ මිතුරු මිතුරියනි ධර්ම දේශනාවේ යම් යම් කොටස් තවදුරටත් පැහැදිලි කරගන්න තියෙනවා නම් ඉක්මනින් ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කල්යාණ මිතුරු මිත්‍රියන් ප්‍රශ්නයක් ඇති හදාගන්න තුරු මම මට ආපු ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හිතුණා. ස්වාමීන් වහන්සේ පස්ස නිරෝධය කියන එක ගැන තවදුරටත් පැහැදිලි කරගන්න ඕනේ කියලා හිතුණා. ස්වාමීන් වහන්සේ දැන් අසත් රූපයත් එහෙම නැත්නම් ආයතනවල ආයතන වලින් කෙරෙන ක්‍රියාකාරීත්වයත් විඥාණයෙන් සිදු කරන මායාකාරී බවත් නිසා මේ ආකාරයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හැම එකෙදීම ඒ ආකාරයට අරමුණු එනවා කියලා ඒ විදිහට රූපය පිරිසිඳ දැකීමත් ඒ පින්නම් සංගති පස්සෝ කියන තැන ඒ සිදුවෙන ක්‍රියාවලිය දැන ගැනීමද පස්ස නිරෝධය කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මොකක්ද ඒ වෙන්නේ දැන් ආර්යයන් වහන්සේලාගේ පස්ස නිරෝධය වෙන්නේ කොහොමද කියලා එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් තව ටිකක් බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපිට ඇත්තටම ස්පර්ශය කියනකොට මම අර මුලින් පැහැදිලි කරා වගේ අපිට අර මනට ආව ධම්මයක් ඔස්සේ අපි සංකල්පයකින් අපට කයයි අසයි රූපයයි විඥානයයි කියන මේ පස්සේ අපට අහු වෙනවා. නමුත් අපිට හරියට පස්සේ ආවුණා නම් අපිට පස්සේ සමුදයත් එකට වෙන්නට ඕනේ. පස්සයකට ස්පර්ශයකට ඉඩ ඇති උනේ අවිද්‍යාව සංකාර ක්‍රියාකාරීත්වයත් එක්කමයි. ඒ කියන්නේ චක්කුස්මින් සති චක්කුම් සති රූපේ සති චක්කු විඥානේ සති ඇසත් රූපයත් විඥාන ඇති කල්ලි ස්පර්ශය කියන කාරණාව සිදු වුණේ ඇති කල්ලි උනේ පස්ස සමුදයක් බවට පත් වුණේ අවිද්‍යා සංඛාර ක්‍රියාකාරකත් එක්ක එහෙනම් අපට අහු වෙන්නට ඕනේ මේ ස්පර්ශය කියන තැනදී ස්පර්ශ සමුදය හැටියට මේ අඥානකම නැත්තම් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි මේ ඇතයි කියලා ගත්ත හැඟීම නිසා අපට මේ පැවැත්මක් මේ පස්සේකට ඉඳ හැරුණේ විඥානයේ තියෙන මායාකාරී ස්වභාවයත් එක්ක සත්‍යන දැකීමත් එක්ක ඇතයි කියලා ගත්ත හැඟීම තුළ අපට ලෝකේ පැවැත්මක් පිණිසයි අසත් රූපයත් විඥානයත් එකතු වුනේ අසත් රූපයත් විඥානත් එකතු වෙන තැනදී පැවැත්ම සිද්ධ වන්නේ. එතකොට එහෙනම් මේකට හේතු පාදක වුණේ අවිද්‍යා සංකාර කියන කාරණාව. එහෙනම් ස්පර්ශ සමුදය කියලා තැනදී ඔහුට අහුවෙන්නට ඕන මේ ඇස ඇතිකල්ලි රූපය ඇතිකල්ලි ඇතිවෙන ඇතිකල්ලි කියන කාරණාවට එන්න පදනම වුණාට පස්සේ අන්න ඇති වෙනවා ඇස නැතිකල්ලි රූපය නැතිකල්ලි ඇතිවෙන නැතිකල්ලි කියන කාරණාව. නැතිකල්ලි කියන කාරණාව කියලා කියන්නේ මොකද්ද? ඇති කල්ලි කියලා ඇති උනේ අවිද්‍යාව සංඛාර පදනම් කරගෙන එහෙනම් හරියටම අන්ත දෙක හැටියට මේ ක්‍රියාකාරීත්වය දකිනකොට අන්න අවිද්‍යාව කියන කාරණා දුරු වෙනවා පස්ස නිරෝධය සිදු වෙනවා පස්ස නිරෝධය සිද්ධවන්නේ ස්පර්ශ නැතිවීමෙන් නෙමෙයි අපි ගොඩක් වෙලාවට අර වැරද්දගෙන ඉන්නවා මේ ස්පර්ශයේ නැතිවීම ස්පර්ශයේ නැතිවීම කියන්නේ තිබෙන දේ නැති වෙලා යෑම පස්සයට හේතුව දුරු වෙන්නට ඕනේ පස්ස නිරෝධය වෙන්නේ පස්සයට හේතුව පස්ස සමුදය දුර වෙනට ඕනේ පස්ස නිරෝධය වෙන්නට. එහෙම නැත්නම් පස්ස නිරෝධය වෙන්නේ නැහැ. දැන් අපටිසම්පාද න්‍යාය කල්පනා කරලා බැලුවොත් එහෙම ජාතිය සති ජරා මරණං හෝති. ජරා මරණයට හේතුව ජාතිය. ඒතර ජරා මරණය කියන කාරණාව කොහොමත් අපිට මේ ලෝකයේ තුල පුද්ගලයට ලැබෙච්ච දේ නැති වෙලා යනවා. මේ දැන් අපි හිතමු දැන් ඇත්තටම අද ගොඩක් වෙලාවට අපි දන්නවා මෙහෙම එක ජරා මරණ කියන කාරණා පුංචි උදාහරණයක් කියන්න. ඔන්න අපට අසනීපයක් හැදෙනවා. අපට අසනීපේ සූ වුණාට පස්සේ එකම නැති වෙලා යනවා. එතකොට මේක නෙමේ බුදුරණොසිස් මතු කරේ. ඒක ලෝකයේ තුල තියෙන දෙයක්. ජරා මරණය කියන කාරණාවට හේතුව ಜಾති. එහෙනම් ಜಾති අසති වෙන්නට ඕන ජරා මරණය අසති වෙන්නට. එහෙනම් ජරා මරණ අසති වෙන්න ಜಾති අසති වෙන්නට ඕන. මෙන්න මේක තමයි අනිත්‍ය ස්වභාවය කියලා කියන්නේ. ලෞකික සම්මාදිට්ඨිය එක්කදී අපට ලෝකයේ තුල යම ප්‍රකට වෙනවා. ප්‍රකට වෙච්ච ලෝකයේ තුල වෙනස් වීමක් තියෙනවා. එතනදී අපට සැප දුක ආදී බෙදීමක් තියෙනවා. නමුත් සංඛාර දුක් සත්‍යයක් හැටියට ගන්නකොට අපිට මේ සකස් වීම කියන කාරණාව අහු වෙනට වෙනවා. එහෙනම් පස්සේට පස්ස සමුදය අහු වෙනට ඕනේ. අවිජ්ජා සංකාර කියන ක්‍රියාකාරීත අහු වෙනට ඕනේ. මෙන්න මේක අහු වුණාට පස්සේ තමයි පස්ස නිරෝධය කියන කාරණාව ප්‍රකට වෙන්නේ. එහෙම නැතුව ප්‍රකට වෙන්නේ නැහැ. දුක දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය කියන කාරණාවෙදිත් එහෙමනේ. දුක දුක කියන කාරණාවේ දුක්ඛ සමුදය අහු වෙනට ඕනේ. දුක්ඛ සමුදය අහුවෙච්ච තැනදී තමයි දුක්ඛ නිරෝධය ප්‍රකට වන්නේ. නැත්නම් දුක්ඛ නිරෝධය කියලා අපිට අහු වෙන්නෙම තියෙන දුක නැතිවීම. දැන් අර යමක සූත්‍රය ආදී තැන්වලදී පැහැදිලි කරලා රහතන් වහන්සේ මරණින් මතු නැත කියන දෘෂ්ටියක් හට ගන්නවා. දැන් භික්ෂුන් වහන්සේලාට එමත් හට අරගෙන තියෙනවා. ඇයි අපට අහු වෙලා තියෙන්නේ මොකද්ද දුකක් තියෙනවා කියලා. අපි මේ හසර යන පුජ්‍යලයක් ඉන්නවා දුකක් තියෙනවා කියලා. එතකොට රහත් වුණාට පස්සේ මේක නැති වෙලා යනවා අහු වෙන්නේ. ඊළඟට කෙනෙක් කල්පනා කළා මේක නැතයි කියලා ගත්තට පස්සේ ඒකත් සංකල්පයක් විතරයි. එහෙනම් අහුවෙන්නට ඕනේ මොකද්ද මේ දුක කියන කාරණාවට පදනම දුක්ඛ සමුදය අහුවෙන්නට ඕනේ. අන්න සමුදය අහුවෙච්ච තැනදී දුක නිරෝධය කියලා කියන්නේ තිබුණා හෝ දුක නැතිවීම නෙමෙයි දුක සකස් නොවීම. දුක සකස් වුනේ සත්‍ය නොදකපු නිසා සත්‍ය දකිනකොට සකස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පස්සයක් එක්ක මේ ලෝකයේ පැවැත්ම සකස් වුනේ පස්ස සමුදයක් නොදකපු නිසා. එහෙනම් පස්සයත් එක්ක අපට පස්ස සමුදය අහු වෙනට ඕනේ. එතකොට අන්න පස්ස නිරෝධය ප්‍රකට වෙන්නේ කොතනද? පස්ස සමග ඉදිරියට තනදී. අන්න ඒක නිසා තමයි පටිච්චසමුප්පාදය තුළ අවිද්‍යාවසේ සීලාර නිරෝධ වෙන්නට ඕන නැත්තේ. ආර්ය සත්‍ය දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං බවට පත් වෙන්න ඕන නැත්තේ. මුලින්ම සත්‍ය ඥාන වශයෙන් ඇති වෙනවා. පස්සේ කෘත්‍ය ඥාන වෙනවා, කృత වෙනවා. අවසානයේ කృత බවට පත් වෙනවා. මේක කරලා ඉවර බවට පත් වෙනවා. එතකොට අවිද්‍යාවසේ සීලාර නිරුද්ධ වෙනවා. අන්න එතකොට පස්ස නිරෝධයක් සිදු වෙලා යනවා. ඇයි පස්ස සමුදය අහු වෙලා පස්ස සමුදය දුරු කරපු නිසා පස්ස නිරෝධයක් ඇති වෙනවා. පස්ස සමුදය දුරු කරපු නිසා. නැතුව තියෙන ස්පර්ශ දුරු වෙනවා නෙමෙයි. පස්ස සමුදය දුරු වෙච්ච නිසා ස්පර්ශය සමුදය දුරු වෙච්ච නිසා ස්පර්ශය රුද්දලා යනවා. එතකොට මේ තණ්හාම අහුංකාරයට ඉඩ නැතිලා යනවා. ඉතින් මෙන්න මේ කාරණාව අපට තේරුම් ගන්නට ඇත්තටම අර ගාතයි මුලින් කිව්වා වගේ අන්ත දෙක හරියටම අහු වෙනට ඕන යෝබන්තිය චිත්තාන මජ්ජිමන්තාන ලිප්පති. එතකොට තමයි මේ නුවණ තිකනා මත සැවරෙන්නේ නැත්තේ. සම්බ්‍රුයි මහා පුරුෂවට මහා පුරුෂයා කියන මේ තණ්හාව නම් අහංකාරී එක්නොප කෙනාට. ඉතින් ඒක නිසා මේ විදිහට අපි නුවණින් කල්පනා කරනකොට තමයි අපිට මෙන්න මේක වටහා ගන්න අවශ්‍ය වෙන ප්‍රඥාව ගොඩ නැගෙන්නේ. ඉතින් මේ කරන සාකච්ඡා සියල්ලක්ම මේ දේශනා සියල්ලක්ම අපට ඇත්තටම මගක් බවට පත් වෙනවා මොකද හේතුව අපි මේක තුලින් නුවණින් ඉමසනවා අපේ අභ්‍යන්තර චින්තනය මෙහෙවනවා මෙන්න මේ විචක්ෂණ ශක්තියක් එක්ක අපට මේක දකින්න පුළුවන් අවශ්‍ය ප්‍රඥාව ගොඩ නැගෙනවා සුසුතිය ලැබතේ පඤ්ඤාප්පමත්ව විචක්කන ආලවකට බුදුරණස් උත්තර දෙනවා ප්‍රඥාවට අටගණක මැද සද්ධානුව අරහතන් රහතුන්ගේ ධර්මයේ අහලා අප්‍රමාදීව විචක්ෂණය කරාට පස්සේ තමයි මෙන්න මේ ප්‍රඥාව හටගන්නේ ප්‍රඥාව හටගත්තට පස්සේ මොකද වෙන්නේ මේ සත්‍ය දකින්න පුළුවන්කමක් ලැබෙනවා ප්‍රඥාවෙන් තමයි මේක දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒකට අපි එහෙනම් ওই විදිහට දිගටම නුවණින් ඉවසන්නට ඕනේ කල්පනා කරන්නට ඕනේ ත්වන් සරණයි ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් තේරුම් කළ දෙනවා ස්වාමීන් වහන්සේ අර නාමයට රූපේ වෙනකොට විඥාණයම තිබුණා දැන් ඔක්කාන්තින්නේ ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිශ්චයපච්චයෝ කියලා කියන ස්වාමීන් එතකොට එතන නාමයයි රූපයයි විතරයි වගේ සඳහන් වෙන. එතකොට විඥාණය ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා ස්වාමීන් මේ අවස්ථාවේදී. විඥාණය එක තමයි මැද හැටියට පැහැදිලි කරේ. අතරම දැන් නාම රූපය කියන කාරණාව බුදු තනියම ක්‍රියාකාරීත්වය සිදුවන්නේ නාම රූපයක් කියන එක ප්‍රකටවන්නේ විඥානයත් එක්ක. දැන් මම ඔතනදී අර පැහැදිලි කරේ එකයි දැන් විඤ්ඤා දැන් ආයතන උත්තුලත් කතා කරද්දිත් ඒ විදිහමයි විඥානය කියන කාරණාවකටයි නාම රූපය පිළිබිඹුවන්නේ. එතකොට යන නාම රූප කියන කාරණාවක් කිසිසේත්ම විඥානීය ක්‍රියාකාරීත්වයට ඉස්මතු වෙන්නේ නැහැ. හැබැයි විඥානයේ තුලින් පිළිබිඹුවක් තමයි නාම රූපය කියන්නේ. මෙන්න මේක අන්‍යෝන්‍ය ප්‍රත්‍යස අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යස භාවයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ. එතකොට නාමයට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන එක සතර මහා ධාතුන්ගේ උපාදින්න ස්වභාවයක් කියන මෙන්න මේ කාරණා ප්‍රකට වෙන්නේ ඒ කාරණා කිස්මතු වෙන විඥානීය ක්‍රියාකාරීත්වය නිසා. විඥාන නාම රූප අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් සිදු නොවෙන්නේ නැතිනම් එතන ප්‍රයත්න සිදුවන්නේ නැහැ. අන්න ඒකයි විඥානීය ක්‍රියාකාරීත්වය හරියට දැක්ක නැතිදල විඥානීය කියන කාරණාව තවරලා සිටින්නේ. අන්ත දෙක තේරුම් අරගනත් නැතුව විඥාණය තවරෙච්ච නිසා තමයි මේ පැවැත්ම සිදුවන්නේ. එතකොට එහෙනම් මේ මැද කියලා පැහැදිලි කරපු මේ කාරණාව තුළ ඒ ආකාරයෙන් ඒ ස්වභාවයේ නොතේරුම් ගත්ත නිසා ඒක එකින් එක මේ ගැට ගැහිලා යන්නේ මේ තුල තැවරෙච්ච නිසා. එහෙනම් මේ නාම රූප කියන කාරණාව කිසිසේත්ම විඥානයකින් තොරව ප්‍රකට වෙන දෙයක් නෙමෙයි. විඥාණයෙන් එක්කව තමයි නාම රූපයක් ප්‍රකටවන්නේ. මොකද නාම රූපයකට ප්‍රති විඥාණය. විඥාණය නැතිනම් නාම රූප ප්‍රත්‍යක් වෙන්නේ නැහැ. එතකොට නාම රූපයේ තුලනේ මේ විඥාණය තියෙන්නේ. නාම රූපයේ ප්‍රති විඥාණය. නාම රූපයේ ප්‍රති විඥාණය නාම රූපයේ තුල විඥාන තියෙනවා නෙමෙයි. ඒක දැන් පංච උපාදානස්කන්ධය කතා කරනකොට එතන නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයකින් උපන් දෙයක් තියෙන්නේ. පටිච්චසමුප්පාදය තුල අන්න ඒක තමයි ඉස්මතු කරන්නේ නාම රූපයට විඥානයේ පත්‍යක් වන බව. එහෙනම් හොඳට තව බාලපඬිත සූත්‍රයේ සංගීතනිකාය දෙකෙත් ලස්සනට පැහැදිලි කරනවා. මේ මේ අපිට పూర్වයේ ලැබුණ මේ කයක් තියෙනවා. එතකොට මේකත විඥානීය ක්‍රියාකාරීත්වය ඉදුණාට පස්සේ අවිද්‍යාව සහගතත් එක්ක දයන් දයන් පටක දෙක දෙක හේතියෙන් කියන්නේ අසරූපේ කන ශබ්දේ නාසය ගන්ධේ දිව රසයකයි පහස මනස අරමුණු කියලා මෙන්න මේ ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි මේ ස්පර්ශ ස්ථිල ප්‍රවැත්ම සිදුවන්නේ. එහෙනම් මේ විඥානීය තුලින් තමයි මේක පිළිඹු වෙලා මේ ප්‍රවැත්ම ඉස්මතු වෙලා එන්නේ. සත්‍ය දකින තැනදී මේකට ඉඩ නැති වෙලා යනවා. පෙරවන් සරණ. පෙරවන් සරණ ස්වාමීන් වහන්සේ ප්‍රමාණපින්. සෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස දැන් විදර්ශනාවේදී අප්‍රකට තැන ඒ කියන්නේ නිමිති අරමුණු වෙන්නේ නැති අනිමිත්ත තුල වර්තමාන අනාගත අතීත කාල ඔක්කොම සියල්ලගෙම නිදහස් නේද කියන්නේ හැම අන්තේනුයි මැදෙන් එතන නිදහස් නේද කියලා ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. අනිමිත්ත ස්වභාවය හරියටම ගොඩනැගුණාට පස්සේ අනිමිත්තේ පරිපූර්ණ වශයෙන් කතා කරන්න තියෙන්නේ රහතන් වහන්සේට මාර්ගය යන කෙනාට මාර්ගයේ වඩන අවස්ථාව තුළදී යම් කිසි විදියකට හොටේ මාර්ගයත් එක්ක ගොඩනැගෙනයි සත්‍ය දකින්න නිසා ඒ අවස්ථාව තුළ අන්ත දෙක කියන කාරණාවත් ප්‍රකට කරගෙන මදත් තේරුම් මදත් තවරණ නැතුව ඉන්න නිසා අතීතනාගත අතීත වර්තමාන කියලා කිසි දෙයක් කතා කරන්න බැරි වෙලා යනවා. වර්තමානයක් ඇති කල්ලි අතීත නාගතයක් තියෙනවා. එහෙනම් මේ සත්‍ය ඒ ආකාර නොදකීම නොදැකීම නිසාම තමයි මේ විදිහට අන්තවලට ගිහිල්ලා මැදට වෙලා ප්‍රත්‍යත්මත් තියෙන්නේ. එහෙනම් මාර්ගය තුලදී මේ කිසි දෙයක් හදගෙන එතන මාර්ගය විතරයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ නැහැ ඇති මෙතනදී අර කලින් ප්‍රශ්නේදී මට පොඩ්ඩක් තේරුණා ස්වාමීන් වහන්සේ ස්පර්ශය නොවේ අතරම ස්පර්ශය පැනවීමයි නිරෝධ වෙන්නේ කියලා වගේ දෙයක් කියවුණා ස්වාමීන් වහන්සේ ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න මම කිව්වොත් ස්වාමීන් වහන්සේ ස්පර්ශයයි යමක් පැනවීම නැත්තම් ඒක සතුටින් පිළිගැනීමම නේද ස්පර්ශ සමුදය හැදෙන්නේ කියන එක ඒ කියන්නේ එතනින් නේද සලායතන ආදී වශයෙන් පටිච්චසමුප්පාදය ගොඩනගින්නේ කියලා තේරුම් ගත්තොත් එතන නිවැරදි ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කිරීමක් ගන්න පුළුවන් නම් තේරුම් ගන්න. තේරුම් සරණයි. එතකොට ස්පර්ශයත් ස්පර්ශ සමුදයක් කියනකොට ස්පර්ශය කියන කාරණාවට පස්සේ ස්පර්ශ සමුදය නෙමෙයි දැන් ස්පර්ශයට දැන් පරිසම්පාදයේදී අපි බැලුවොත් එහෙම සලායතන පත්‍ය පස්සෝ ඒතර සලායතනයේ ප්‍රත්‍ය වෙනවා නාම රූප. නාම රූපෙත් 35ට ආදී වශයෙන් තියෙනවා. ඒතර මේවට ප්‍රත්‍ය වෙනවා විඥාන සංකාර අවිද්‍යාව ආදී මේ සියලු දෙයක්ම. එතකොට එහෙනම් 5යට ප්‍රත්‍ය වෙන කාරණා ගොඩක් තියෙනවා. ස්පර්ශයට ප්‍රත්‍ය වෙන කාරණා අවිද්‍යාව සංකාර ආදී මේ සියල්ලක්ම තියෙනවා. ඊළඟට තමයි කිම් මූලකා සූත්‍රය පැහැදිලි කරන ඡන්ද මූලකා සබ්බේ ධම්ම, මානසිකාර සම්භව සබ්බේ ධම්ම, පස සමුදය සබ්බේ ධම්ම. එතකොට එතනදී පස සමුදේ වෙන්නට කලින් පස සමුදේ සබ්බේ ධම්මා වෙන්නට කලින් ඡන්ද මූලක මානසිකාර සම්භවා කියන මේ සියල්ලක්ම තියෙනවා. එතකොට එහෙනම් ස්පර්ශය කියලා කියන තැනදී අසත් රූපයත් විඥානයත් කියලා අපි පනව ගත්තා. ඒ පනව පනගෙන අවිද්‍යාව නිසයි පනව ගත්තේ. අසත් රූපයත් විඥානයත් කියන කාරණාව ඒ ආකාරයෙන් පනවුණි අවිද්‍යාව නිසයි. එතකොට දැන් අස රූපය කියලා දෙපැත්තකට බෙදුණු බෙදීමක් ඇතින විඥානයේ ක්‍රියාකාරීත්වයක් නිසා. ඒක විඥානීය මායාවක් කියන්නේ. විඥානීය මායාවක් කියන අසත් රූපයක් කියලා මේ ද්වේතාවයකට බෙදුණා. ඒක නිසා තමයි පස්සයක් කියලා ලෝකේ පැවැත්ම තියෙන්නේ. එහෙනම් මේ පස්සේ ඇතිවීමට පදනමම තමයි අවිජ්ජා සංඛාර විඤ්ඤාණ ක්‍රියාකාරීත්වය. අවිජ්ජා සංඛාර විඤ්ඤාණ විඤ්ඤාණ තන ගබ්බිලා තියෙනවනේ. එහෙනම් අවිජ්ජා සංඛාර කියන මේ කාරණා තමයි පස්සයට හේතුවන්නේ. එතකොට පස්සේ සිදුවෙලා ඊට පස්සේ කරන කාරණාව කියලා කියන්නේ තණ්හා විසින් ඊළඟට කරන හතරෙන් පිළිගත්තා හතරෙන් පිළිගත්ත මේක හරි කියලා. හැබැයි මේක හරි කියලා පිළිගත්තේ අර අවිද්‍යා සංඛාරය වලින් මේකට පදනමක් දුන්න නිසා පිළිගත්ත දේ තුළ රූපය ඔස්සේ දැන් මේ වර්ණ සටහන් දිග කොට මේ හැම දෙයක්ම ඔස්සේ මනමින් ලෝකයේ තුළ රාග දේශ වර්ධනය කරගෙන යනවා කොහොමද එතන මොහේ තියෙන්නේ දැකපො නැති නිසා ඒතර ඉතුරු ටිකෙන් රාග දේශ වර්ධන වෙනවා කොමත් මෝහයත් වර්ධන වෙනවා. එතකොට එහෙනම් මේ ඇති වෙච්ච දෙයට යම් කිසි විදියකින් අපි යමක් දාගන්නේ අර ඇති වෙන ආකාරය ආකාරයෙන් නොදකපු නිසා. එතකොට එතනදී මම අර මුලින්ම පැහැදිලි කරේ එකයි අපි ගොඩක් වෙලාවට හිතන්නට වනේ පස්සේ කියන හිතනකොට අපි මනස් ධම්මත් මනෝවිඤ්ඤාණයත් කියන කාරණාව. මනස් ධම්මත් මනෝවිඤ්ඤාණයත් කියන කාරණාව දැන් අපි දන්නවා අවිජ්ජාගේ ප්‍රත්‍යයෙන් සංඛාර කියනකොට කාය වචී මන. එතකොට සංචේතනා සූත්‍රයෙන් පැහැදිලි කරන කායේව බික්වේ සති කාය සංචේතනා හේතු උපපටිදජ්ජත්තං සුඛ දුක්ඛං වාචායව බික්වේ සති වචී සංචේතනා හේතු උපපටිදජ්ජත්තං සුඛ දුක්ඛං මනේවා බික්වේ සති මනෝ සංචේතනා හේතු උපපටිදජ්ජත්තං සුඛ දුක්ඛං කියලා මේ ඇති කල්ලි කියන කාරණාව කාය සිත වචනය කියන ඇති කල්ලි කියන කාරණා මුලින් ප්‍රකට වෙනවා. එතකොට එහෙනම් අපිට මේ මන කියන කාරණාවත් එතනදී ගලපලා බලන්න එනවා මනෝයි ධම්මයි මනෝවිඤ්ඤාණය කියන තැනදිත් මේ පටිච්චසමුප්පාදයේ තුල මේ ක්‍රියාකාරීත්වය සිදුවෙන ආකාරය. එතකොට මනස් ධම්මත් මනෝවිඤ්ඤාණයත් කියන මෙන්න මේ කාරණාව හොයලා බලනකොට එතනදී අපිට මේක දැන් අපි දැන් ඇසත් කන ඇසත් කනත් නාසයත් දිවත් කයත් කියන තැන්වලදී අපි ස්පර්ශය වෙනකොට අපිට මනටාව ධම්මයක් ඔස්සේ අපි මේක තේරුම් ගන්නවා. මනටාව ධම්මයක් වශයෙන් මේක තේරුම් ගන්න. මේ මනටාව ධම්මයක් ඔස්සේ තේරුම් ගත්ත බව අපට අහු වෙන්නේ නැහැ. මනයි ධම්මයි කියන කාරණා අහුණු වෙච්ච නිසා. දැන් මම අර කලින් පැහැදිලි කරා සූත්‍රයකදී කලින් දේශනාවකදී මම හිතන දීගණක ගැන දීගණකට ඇති වුණ දෘෂ්ටියක් කිසිම දෙයකට කැමති නොවන බව. නමුත් ඔහුට අහු වුණේ නැහැ කැමති කිසි දෘෂ්ටියකට කැමති නැති බව කියන දෘෂ්ටිය ඔහුට අහු වෙච්ච. ඔහු එකට ඇලිච්ච බව. නමුත් ඔහු ඒකට ඇලිලා. අන්න වගේ තමයි අපට අපි ඇස රූපය, සබ් ඇස රූපය, චක්කු විඥානේ, කන ශබ්දය, සෝත විඥානේ, නාසය ගන්ධයේ ගහන විඥානේ, දිව රසයේ ජීව විඥානේ, කය පහස, කාය විඥානේ කියන කාරණාවක් අපට යම් කිසි විදියකට අහු වෙනවා. ඒ අහුවෙන්නේ හැබැයි ගොඩක් වෙලාවට මනට ධම්මයක් කැවිලිලා ඒ දෙක නොතේරුම් ගැනීමත් එක්ක අපි දාපු සංකල්පයක් ඒක. හැබැයි මේක මූලික අවශ්‍ය චින්තා චින්තනය කියන්නේ ඒක. ඒක මූලික අවශ්‍යයි. එතකොට එතනදී අපට අහුවෙන්නට ඕනේ. එහෙනම් මේකේ සමුදේ වෙන පැත්තත්. ඒ සමුදේ වෙන පැත්ත අපට අහුවුණ නැතුණාට පස්සේ අපට මේ පස්සෙන් පස්සේ ස්පර්ශයෙන් පස්සේ අපි මේක කරගෙන යන ආකාරය අහුවෙන්නේ. එතන අපට දිත්‍යයක් කියලා කාරණාව දිත්‍යයක් කියලා පැනවීමක් තියෙන. දිත්‍යයේ පනවන පැවැත්මට හේතු වන්නේ අවිද්‍යාවමයි. දිත්තේ පැනවුණාට පස්සේ තමයි දිත්තේ එහා ගියපු දෙයක් යන්නේ. දිත්තේ දැන් දැන් මෙතන පැහැදිලි කරනවා අර කාලකාරණ සූත්‍රයේම දිත්තේ දිත්තේ මත්තම් භවිෂ්‍යති කියලා ඉස්මතු කරන දේශනා ආදී ඔක්කොගෙමත් දැන් දිත්තේ කියනකොට දැකීමක් දකින්න දැකීමෙන් පරිබාහිරව දකින්න දෙයක් තියෙනවා කියලාවත් දකින්න දෙයක් නැහැ කියලාවත් දකින්න දේ දකින්න කෙනෙක් ඉන්නවා කියලාත් එහෙම කිසි දෙයක් ඔහු තුල නැහැ. මේ මේ හැම එකක්ම ඉක්මවනවා. ඇයි මේ හැම එකක්ම ඉක්මවන්නේ මේ හැම විවහාරයක්ම ඉක්මවපු නිසා. ඒතර හැම විවහාරයක්ම ඉක්මවන තැනදී ditthිය කතා කරනත් වෙන ditthිය කියන තැන තියෙන්නේ ditthිය බව හික්මුණා නම් නිවෙනවා. එහෙනම් ditthිය කියලා කියන තැනක් තියෙන්නේ සම්මාර්ගයත් එක්ක ditthියෙන් හික්මිච්ච තැනයි නිවෙන්නේ. නිවීම කියන තැනදී මේ ලෝක කිසිවක් පණවන්න බෑ. පැනවීම සියල්ලක්ම ඉක්මවලා. එහෙනම් පස්සේ කියන කාරණාව අහු වෙනකොට පස්ස සමුදයත් එක්ක පස්ස නිරෝධය අහු වෙනවා. දැන් ඒක හොඳට කල්පනා කරලා බලන්න දුකත් දුක්ඛ නිරෝධයත් කියන කාරණාව හොයන තැනදී දුක දුක දුක්ඛ සමුදය අහු වෙනත් දුක් සමුදයත් එක්ක අහු වෙනට ඕනේ. එහෙනම් සංස්කරණයත් එක්ක අහු වෙන උකට තමයි දුක්ඛ නිරෝධය කියන කාරණා ප්‍රකට වන්නේ. එතකොට එහු මාර්ගයත් එක්ක ඉන්නේ. එහෙනම් අර මූලිකව අපට අවිද්‍යාව සංකාර කියන කාරණාව නිසා තමයි ඇසත් රූපයත් ඇසේ විඥානයත් කියන කාරණාව අපට මේ ද්වේතාවයක් බවට පත් වෙලා මේ විඥාණයෙන් සිදුවන්නේ. දැන් ඒක හොඳට ප්‍රකට වෙනවා පටිච්චසමුප්පාදේ බලනකොට අවිද්‍යා සංඛාර විඥාන ඊට පස්සේ. ඊළඟට තමයි නාම රූප සලආයතන පස්ස කියන මේ කාරණා ඔක්කොම ටික තියෙන්නේ. මුලින් තියෙන අවිජ්ජා සංඛාර විඥාන ඊළඟට නාම රූප පස්ස සලායතන මේ ඔක්කොම ටික තියෙනවා එතකොට එහෙනම් නාම රූප සලායතන පස්ස කියන කාරණාවල මේ ඔක්කොම කැටවීම තියෙන්නේ අවිජ්ජා සංඛාර විඥාන ක්‍රියාකාරීත්වයත් එක්ක අවිජ්ජා සංඛාර නිසා හත්තම දැකීම නිසා ඇතයි කියලා ගත්ත පදනමක් නිසා විඥානීය මායාව ඇස රූපය විඥානීය කියලා පස්සයක් සමුදේ කරලා දෙනවා ස්පර්ශයක් හදලා දෙනවා අන්න ස්පර්ශය හැදුනාට පස්සේ මොකද වෙන්නේ අපි දකිනවා දකින්න දේ තියෙන බව ඇහෙන්න දේ තියෙන බව ආග්‍රහණය කරන්න දේ තියෙන බව රස විඳින දේ තියෙන බව පහස ලබන්න දේ තියෙන බව ඒ තරන්නේ මේ අපිට හිතන්න දේ තියෙන බවත් අපි දකිනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඒකට අපිට ලෝකේ අපේ පැවැත්ම පිණිස තණ්හා විසින් ඒ විවිධාකාර සංකල්ප ඔස්සේ අපට විවිධ වර්ණ සටහන් හරි හැඩතල හරි නැත්තම් කිසිවක් නැහැ කියලා හරි මොන හෝ සංකල්පයකින් අපට පැවැත්මක් මවලා දෙනවා. ඒ පැවැත්ම ඒ විදිහටම රැගෙන යනවා. හැබැයි අර මූලික පදනම මෙහිම තියෙද්දි අපට ගොඩක් වෙලාවට මූලික පදනම අහුවෙන්නේ නැහැ. අපට අහුවෙන්නේ පදනම අහුණාට පස්සේ ලෝකයේ මට ප්‍රකට වෙන කාරණා. මම ඒකට උදාහරණයක් ඇට පැහැදිලි කරන්න. ඔන්න අපි හිතමු වේදිකාවක යම් කිසි කෙනෙක් රඟපානවා. වේදිකාවක රඟපානකොට අපට වේදිකාවේ රඟපාන ටික අපට අහු වෙනවා. නමුත් වේදිකාවට රඟපාන්න කලින් ඔහු විචිතුරු වුණා. ඔහු රඟ බොහෝ තුළ අලංකාර අලංකාර කරගත්තා. හිස් ගන්නවා ගත්තා. ඒක වේදිකාවෙන් පිටපත් වුණේ. ඒ කාරණා අහු වෙන්නේ නැහැ. හැබැයි ඒ විදිහට අලංකාර කරගත්ත නිසා තමයි අර ලස්සන රඟපාන්න පුළුවන් වුණේ. එහෙම අලංකාර කරගත්තේ නැතිනම් ඔහු වෙස් ගන්නවා ගත්තේ නැතිනම් එහෙම ඒකක් කියන තකපාලා ලස්සනට එළනාට ඉදිරිපත් කරන්න බැරි වෙනවා. එතකොට අපි හරියට දැක්කනම් අර මේ වේදිකාවෙන් එළිය මේ වෙස් ගන්නන ටික එතකොට අර රඟපාන දේ තුල අසාරත්වය අබහුවි අබහුවි භාවය අපට ආයි කල්පනා කරන්න දෙයක් නැහැ. එය ඒ ආකාරයෙන් දකිනවා. නමුත් අපට අර එහා පැත්ත ටික අහුවෙන්නේ නැති නිසා අපි අර අපට ගෝචර වෙන කාරණාව තුල අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව නිමිති ගන්න තු ඉන්න අපි උත්සාහ කරන නමුත් අපි නිමිති ගන්නෙ නැති කියන නිමිත්තක් අපට මහාට ධම්මයක් වශයෙන් අවබව අපට ප්‍රකට වෙන්නේ. ඉතින් ඒක නිසා අපට මේ පටිච්චසමුප්පාදයේ තුල හොඳට කල්පනා කරලා බලන්න අවිද්‍යා සංඛාර කියන කාරණා තමයි මූලික පදනම වෙලා තියෙන ඊළඟට විඥාන නාම රූප සලආයතන පස්ස වෙලා තියෙන්නේ. එහෙනම් ඒ කාරණා ටික අහුනොත් තමයි පස සමුදය කියන කාරණා අහුවෙන්නේ. ඒතර පස නිරෝධයක් වෙන්නේ එහෙනම් මේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලායතන කියන ටික නිරුද්ධ වෙච්ච තැනයි පස්ස නිරෝධය වෙන්නේ. මොකද පස්සයට හේතුව සලායතන විඥාන නාම රූප අවිජ්ජා සංකාරයි. එහෙනම් පස්ස නිරෝධ වෙන්නේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලායතන නිරුද්ධ වෙච්ච තැනයි. අන්න ඒක හොඳට පටිච්චසමුප්පාද පදත් එක්ක ගලපලා බලන්න දෙනවා. එතකොට අවිද්‍යාව තියෙන්නේ පස්සය ඇතිවීමට පදනම් වෙන්නට. දරුවන් සරණයි. ඒරන්තරේ ස්වාමීන් ඉතාමෝදින් පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ අනෙක් වාරයක් ස්වාමීන් වහන්සේලා උදාහරණ ඉතාමෝදින් පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ. එතන තවත් පොඩි ගැටලුවක් හැටියට මට තේරුණා ස්වාමීන් වහන්සේ අර එතන අර පටිච්චසමුප්පාදේ සලආයතන පත්‍යාපස්ස කියන තැනත් ඉන්න සංගති පස්සෝ කියන පස්සයක් අතරදී වෙනසක් වගේ දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නේද? එකම පස්සයක් ගැනද මෙතන කතා කරන්නේ. එහෙම නැත්නම් එතනදී ස්කන්ධය සහ එතන ස්කන්ධයන් සහ පංච උපාදානස්කන්ධ අතර වෙනසක් වගේ දේවල් ගැන තේරුම් ගන්න පුළුවන්ද? මොකද අර හයවෙනි භික්ෂුව කිව්ව දේ තේරුම් ගන්න ටිකක් පොඩ්ඩක් හිතුවම් එතනදි කියනවා ස්වාමීන් ස්කන්ධයන්ගේ සකස් වීම එක්කන්තයක් පංච උපාදානස්කන්ධයන්ගේ සකස් වීම තවන්තයක් කියලා. ඒ එතන ඒ වගේ දෙයකින් දෙයක් කියවෙනවා ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් එතන ගැටලුවක් ඇති වුණා ස්වාමීන් වහන්සේ කරුණාකරලා පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි එතන ස්කන්ධයත් ස්කන්ධ සමුදයත්මයි පැහැදිලි කරන්නේ. දැන් ඇත්තට මෙතන අපට ගොඩක් වෙලාවට මේ ස්කන්ධ සහ පංචපාස්කන්ධ අතර ලොකු පටලැවිල්ලක් ගොඩනගෙනවා දේශනාවලේ විවහාර වීමත් එක්ක. ඇත්තටම දේශනාවල ස්කන්ධ හැටියට විවහාර වෙන බොහෝ තැන් පංචපාස්කන්ධ කියන කාරණාවත් ඒ විදිහටමයි තියෙන්නේ. ස්කන්ධ කියලා පැනවීමක් පනවන්නේ ලෝකයේ තුල එක දේශනාවක මට අහුවෙන්නේ මට මතක හැටියට මේ රහතන් වහන්සේ ගැන විවහාර මාත්‍රයකට පමණක්. ඒක විවහාර කරන්න ඕන නිසා ඒක පැනවීමක් හැටියට. ඊළඟට තව හොඳම කාරණාව තමයි පුන්නමා සූත්‍රයේ තුල බුදුරන් වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා පංච උපාදානස්කන්ධයටද උපාදානයේ පංච පාස්කන්ධයෙන් බාහිර දෙයකටද කියලා අහනවා. එතන බුදුරන් වහන්සේ පැහැදිලි කරන පංච පාස්කන්ධයටත් නෙමෙයි උපාදාන වෙන්නේ පංච පාස්කන්ධයෙන් බාහිර දෙයකටත් නෙමෙයි පංච උපාදානස්කන්ධය කියලා යම් චන්දරයකද එයයි උපාදානයි. එතකොට අපිට දැන් අපි අර පටිච්චසමුපාදය තුළ කතා කරනකොට උපාදානයට කලින් ස්කන්ධ සකස් වීම තුළ උපාදාන නැති බවත් එක්ක අවිද්‍යාව දුරු වුණ බවක් අවිද්‍යාව නැති බවක් එතන අහු වෙනවා. නමුත් අවිද්‍යාව නැති බවක් අහු වෙනවා උපාදානයක් අපි ස්කන්ධ විතරක් කතා කරනවා උපාදානයක් එතෙන්ද වෙන්නේ නැහැ ඊට පස්සේ උපාදාන වෙන්නේ කියලා ගත්තට පස්සේ නමුත් මේ මහ පුන්නම සූත්‍රය හොඳට පැහැදිලි කරනවා උපාදානයටමයි චන්දරාගින් උපාදාන බවට පත් වෙන්නේ. එතකොට මොකද අවිද්‍යාව මූලිකව තියෙනවා. අවිද්‍යාව නැතිනම් උපාදානයක් කියලා කතා කරන්න බැරි නේද? අවිද්‍යාව එතන ඇත්තටම කියන නිසා උපාදානීය කියන කාරණාව අපිට එහෙම කතා කරනවා ස්කන්ධ කතා කරන තැනදී එතකොට අපිට මේ කන් උදු ක්‍රියාකාරීත්වයෙන් එතනින් පස්සේ උපාදානීය කියන කාරණාවත් එක්ක යනකොට අර ඇතිවෙච්ච මගේ එක්ක යන වැඩ පිළිලා තියෙන්නේ. ඇති වෙච්ච මගේ එක්කන වැඩ පිළිලා. දැන් මම ඇති කරගෙන වැහැගෙන දැන් ඊට පස්සේ යන වැඩ පිළිලා තියෙනවනේ. අන්න ඒක තමයි එතනින් එහා ඉස්මතු කරන්නේ. එතකොට අර මූලික කාරණාවද අපට අහුවෙන්නේ නැහැ. අර මූලික ටික අවිද්‍යාවත් එක්ක අහුවෙන්නේ නැති නිසා. එතන මූලික කාරණා අහුවෙනකොට දැන් මම දා මාළුන්ගේ සූත්‍රෙත් මහා මාළුන්ගේ සූත්‍රෙත් පැහැදිලි කරා. දැන් අපි දන්නවා පුංචි දරුවෙකුට මේ ලෝකේ මනින්න නිමිති නැහැ. නමුත් නිමිති ඇති බව තිබ්බට පුංචි ළමයාට සක්කායදිට විචිකිච්ඡා මේ සියලු සංයෝජන තියෙනවා. ඔහුටම කිසි දෙයක් දුර වෙලා නැහැ. ඒක හොඳටේ මාළුන්ගේ මහා මාළුන්ගේ සූත්‍රයේ පැහැදිලි කරා. එතකොට එහෙනම් නිමිති නැති වුණාට උකට ප්‍රකට කරගන්නට උකට මේ ලෝකයේ ඇතයි කියලා ගත ස්වභාවය තියෙනවා. ඒක ඔස්සේ ජීවිතේ දෙන අමතර බාහිර නිමිති නැහැ. දැන් අපි සාමාන්‍ය විවාහදී පව කතා කරන පුංචි ළමයාගේ හරි පිරිසිදුයි කියලා. ඇත්ත පිරිසිදුයි. හැබැයි පිරිසිදු තියෙන්නේ බාහිර ලෝකයේ නිමිති නොගැත්ත දේ නිමිති නොගැන තියෙන නිමිතට අවශ්‍ය පසුම නිමිත්තට මේ මනින්නට ඕන විදිහට තම මෝරලානේ. නමුත් ඒකේ පසුබිම ලැබිලා තියෙනවා. ඒක යම්කිසි කාලයක් ඇද්දි මෝරනවා. එතකොට අපිට පොඩි ළමයාගේ හිත ඇතුළ තියෙන ස්වභාවය වගේ අපි කතා කරොත් මෙතන ඇත්තටම සමහරලාවට අපට පුංචි විදියකට මෙහෙම හිතන්න පුළුවන් අපට සාමාන්‍ය සමාධියක් ගොඩනගනකොට අපේ නිමිති ස්වභාවය ඉවත් කරගෙන සමාධි ගොඩනගන එක ලෞකික ස්වභාවයත් එක්ක හරියි. නමුත් ලෝකෝත්තර ස්වභාවය දකිනකොට අර මූලික කාරණා හොුනේ නැතිනම් එතනදී කවදාවත් නිරෝධයක් බවට පත් වෙන්නේ නැහැ. මූලික ස්වභාව චිතනයි තමයි නිරෝධය කියන කාරණාව ප්‍රකට වන්නේ. ත්‍රිවංශරණ. ත්‍රිවංශරණ ප්‍රවදස බොහෝ පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අතන මේ දැන් අර ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදය ඒකාන්තයක් ස්පර්ශ නිරෝධය මැදයි කියන එකේදී එතකොට ඒක අර ස්පර්ශ සමුදය විදිහට මේ අවිද්‍යා සංකාර දැකලා එතන ඒක නිරෝධ වුණාම අර මැද නොතවරී සිටීම කියන එක ස්පර්ශ නිරෝධය කියන්නේ එතන ඒක දැක්කහම ඒ තුල හික්මීම කියන එකද එතනින් අදහස් වෙන්නේ කියලා ඒක එක ප්‍රශ්නයක්. කර්මාන්ත සම්මාස පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. ඒක තමයි ප්‍රශ්නේ අහන තැන උත්තරෙත් එක්කමයි තියෙන්නේ. එතන ඇත්තටම පැහැදිලි කරන්නේ නිරෝධය කියන තැනදී පැවරෙන්නේ නැහැ කියලා කියන්නේ නිරෝධයේ තේරුම් ගත්ත තැනදීම ආයෙ කතා පැවැත්මක් කතා කරන දෙයක් නැහැ එතකොට සත් දැක්කේ නැතිනම් අන්ත දෙයක් හැටියට නිරෝධය අහුවෙලා නැහැ පැවරලා කියන්නේ ඒක අහුවෙලා නැහැ. අහුන් නැත්තේ අන්ත දෙක දැක්කේ නැහැ. අන්න එහෙනම් පැවැත්ම සිදෙනවා. අවිජ්ජ සංකාර කියන කාරණාවත් එක්ක මේ සමුදයත් ස්පර්ශයත් සියල්ල දැකපු තැනදී මේ Nirodhe ප්‍රකට වෙච්ච නිසා Nirodhe වහගෙන නැහැ. ඒ කියන්නේ Nirodhe Nirodhe කියන කාරණා අහු වෙලා හොට. ඇයි හේතුව අහු වෙච්ච නිසා. අන්න එතකොට පැවැත්ම සිදුවන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා මම ඉස්සර දේශනාවල අහලා තේරුම් ගන්න තිබුණා මේ දැන් අපේ ඔය දැන් චක්කු විදිහට එක ආයතනයක් ගත්තාම එතන දැන් මේ මූලික ස්පර්ශයේ තියෙන තැන ඇති වෙන එකයි ඊට පස්සේ අර ස්පර්ශ සමුදේ විදිහට එතන අර අර යම්සි දෙයක් දැන් ඇහෙන් රූපයක් දැක්කම අර අපි ඒකට කෙලින්ම නමක් දීලා අඳුරගන්න එක අර මනෝ මනස ආයතනයේ වෙලා එහෙම හැදෙන දෙවිනි එක ස්පර්ශ සමුදේ කියලා විදියක් එතකොට ඒක වැරදි නේද සම්මාස තෙරුවන් සරණයි. එතනදී අපට මෙහෙමයි මේ මේක ඊට වඩා ගැඹුරු. එකකත් යම් කිසි ප්‍රමාණයකට මූලික ස්වභාවයේදී හරි. නමුත් මේක ඊට වඩා ගැඹුරුයි. මොකද හේතුව මෙතනදී අපට සමුදය අහු වෙනකොට පුජ්‍යල සම්බන්ධ සම්පූර්ණ දුරු වෙලා. එතකොට දැන් ස්පර්ශ සමුදය හරිය දැන් එතන පැහැදිලි කරන ධාතුනානත සූත්‍රය තුළදී මේ විදිහට විස්තරයක් මොකද්ද? එතන පැහැදිලි කරනවා රූප සංඥා රූප සංචේතන රූප විතක්ක රූප තණ්හා රූප විතක්ක ඊළඟට රූප සම්පස්ස ඊළඟ රූප සම්පස්සජ වේදනා. එතකොට අර චක්කු සම්පස්සයෙන් පස්සේ රූප සංඥා රූප සංචේතනා තියෙන්නේ. එතනින් පස්සේ රූප විතක්ක රූප විචාර බවට පත් වෙලා තියෙන රූපය තුළ නැවත ස්පර්ශයක් ඔස්සේ අර පුස්සම් පස්සේතර ස්පර්ශය ස්පර්ශ කරමින් යන වැඩ පිළිවෙල තමයි එතන කිස්මතු වෙන්නේ. එතකොට එතනදී මූලික ස්පර්ශය කියන කාරණාව ඊට වඩා මෙතන තව ගැඹුරු ස්වභාවයක් මෙතුළ ඉස්මතු වෙනවා. අතනදී මේ ගොඩනගිච්ච දේ නැවත ස්පර්ශ කරමින් යන කාරණාව තමයි එතන ඉස්මතු වෙන්නේ. නමුත් මෙතන තවත් සමුදේ හැටියට කතා කරාම පටිච්චසමුප්පාදේ මූලික කාරණාවක් ඉස්මතු වෙනවා. හොඳයි ගොඩක් පින් ස්වාමීන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස දැන් ස්පර්ශ නිරෝධය කියන්නේ පටිච්ච සමුප්පාදය අනුව විඥානයේ නිරෝධ වෙන්න ඕනේ ස්පර්ශ නිරෝධයට එතකොට දැන් විඥානය කියන්නේ ප්‍රකට වීම නම් පිළිසිඳ දකින්නවා කියන තැන එතන විඥාන වීමක් විදිහට නෙමෙයිද සලකන්නේ. එතන විඥානයේ නිරෝධ අවස්ථාවක් විදිහටද සලකන්නේ ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න පොඩ්ඩක් ආයෙත් ඉදිරිපත් කරන්න. දැන් පිරිසිඳ දකින්නවා කියලා කියන තැන ඒ කියන්නේ සත්‍ය දකින තැන පිළිසිඳ දකිනවා කියන තැන එතනදී දැන් විඥානය කියන්නේ සාමාන්‍යයෙන් දැන් ආයතන හරහා ප්‍රකට වීමක් මේ විඥානය කියලා අදහස් කරන්නේ. එතකොට පිළිසිඳ දකිනවා කියන තැන සලකන්නේ මේ විඥානීය නිරෝධ අවස්ථාවක් විදිහටද කියලා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව්, ත්‍රිවංශ සරණයි. පිරිසින් දැක්ක පමණ නිරුද්ධ වන්නේ නැහැ. ඊළඟට පිරිසින් දැකලා ඉවර වෙනවා නිරුද්ධ වන්නට. එතකොට විඥානය දැන් ආයතනයේ තුලදී දැන් විඥානය ඇත්තටම මේක ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දේශනා කිහිපයක් අපි හැදෑරුවොත් එහෙම කජ්ජනී සූත්‍රය තුළදී පැහැදිලි කරන විඥානනය. ඒ කියන්නේ විශේෂයෙන් දැනගන්න අදහසින් විඥානද තිත්ත රස ඔය විදිහට උදාහරණයක් පැහැදිලි කරනවා. ඊළඟට ආයේ පැහැදිලි කරන චක් චක්කු සෝත ගාන ජීවා කාය ආදී ඒ විඥානීය පැහැදිලි කරනකොට එතනකොට එතනදී හත්තත්‍රාණ සූත්‍රයේ තුලදී පැහැදිලි කරනකොට අර එතන වෙන විශේෂත්වයක් තියෙනවා. කජ්ජනේ සූත්‍රය පැහැදිලි කරන තව විශේෂත්වයක් තියෙනවා. එතනදී කජ්ජනේ සූත්‍රයේ තුලදී පැහැදිලි කරන පංචපාදකන් ඔක්කොගෙම පැහැදිලි වෙන්නේ අර අපට ගෝචර කරගත්ත දේ තුල මේ අපි දැනගන්න කාරණා රූප වේදනා අඤ්ඤ සංකාර විඥාන ඔක්කොම. නමුත් දැන් සත්අට්ඨාන සූත්‍රය තුළදී පැහැදිලි කරනකොට මූලික කාරණාවත් එක්ක මේ ටික පැහැදිලි කරනවා. දැන් විඥානයේ දැන් මහාත්‍ය වදෝම සූත්‍රයේදී පැහැදිලි කරනවා ඇසත් රූපයත් කියන කාරණාව ඇති වුණාට පස්සේ සත්‍යෝ සමන්නාහාර කියන්නේ ඊයින් පැන නැගිච්ච භාවයත හා විඥාන ඇතිවීමත් එක්කම පස්සේ වෙලා ඒ පස්සේ මුල් කරගෙන ඊට පස්සේ තියෙනවා උපපාදානස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම ඉස්මතු කරනවා. ඔක පුන්නමාසු රාවල වාසූත් එකත් ওই විදිහෙන් පැහැදිලි කරනවා. එතකොට මේ ඇතිවෙච්ච අසකන්නාසි දිවකය මනසෝස්සේ පස්සේ ඇති වුණාට පස්සේ රූප වේදනා සංඥා රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම කියන මෙන්න මේවල් ප්‍රකට වෙන්නට විඥානය ඒ කියන්නේ ඒවා අපට මේ පුලුප් මිලුප්පල දෙනවා විඥානය. හැබැයි ඇස රූපය කියලා ස්පර්ශයකට පදනම උනේත් විඥානය. ඇස රූපය කියන දෙපැත්තකට බෙදලා ස්පර්ශයක් කියන්නේ පදනම උනේත් විඥානය. විඥානය නිසා තමයි දැන් අපි බැලුවොත් මහා නිදාන සූත්‍රයට අනුව විඥානය ඊළඟට නාම රූප පස්ස එතකොට විඥානයේ නම් රූප පස්ස කියනකොට විඥානයේ තමයි මුල් වුණේ මේ පස්සේට. හැබැයි ඇති වෙනාට පස්සේ පස්සේ අපිට ඒක නැවත සම්පස්සයක් හැටියට අපිට මෙත්තටම මේ අර රූප සම්පස්සය ආදී දේෙන් නැවත අපිට මේ කාරණාව උලුප්පලා දෙනවා පිළිඹු කරලා දෙනවා මේක සත්‍යයි කියන කාරණාව. එතකොට හරියට විඥානයේ පිරිසින් දැකීමෙන් යනකොට මේ හැම ක්‍රියාකාරීත්වයක්ම අහු වෙනවා. විඥානයේ හරියට පිරිසින් දැකලා ඉවරුණාට පස්සේ අන්න එතකොට සම්පූර්ණ අවිජ්ජා සංඛාර අහුවෙන්න ඕන. මොකද විඥානයේ ප්‍රත්‍ය වෙන්නේ අවිජ්ජා සංඛාර කියන හේතු. එතකොට මේ සියල්ලක්ම අහුවෙලා එහෙනම් හේතු ටික සම්පූර්ණ ඉදුරු වෙලා යනවා. පිරිසින් දැකලා ඉවර වෙනකොට අර දුක්ඛ සමුදය ඉදුරු වෙලා අන්න නිරෝධේ සාක්ෂාත් වෙලා මගේ වැඩේනවා. ඒතර පස්සේ කතා කරන්න ඇත්තට හැමතැනම පැහැදිලි කරන්නේ මේ ස්පර්ශය සිදුවෙන ආකාරය තමයි. ඊළඟට ස්පර්ශයෙන් නැවත නැවත ස්පර්ශය සිදුවෙන එක පුද්ගලයාත් එක්ක එයාගේ ඒ ලෝකයේ ගෝචර කරගන්න ආකාරය ගැන පැහැදිලි කරලා දෙනවා. ඒකන පැහැදිලි කරනකොට චක්කු සම්පස්සය ආදී නෙමෙයි රූප සම්පස්සය කියලා තමයි දර ධාතු සූත්‍රය තුළදී ඉස්මතු කරේ. ත්‍රිවංශ සරණ. ත්‍රිවංශ සරණ ස්වාමීන් වහන්සේ පැහැදිලි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට එතනද අර දැන් විඥානපත්‍ය නාම රූප නාම රූපත්‍ය විඥාන කියලා අර එතන ඒ චක්‍රයක් හැදෙන්නවා කියලා කියන්නේ අර දැන් පැහැදිලි කරපු ඒ මූලික විඥානයත් එක්ක ස්පර්ශය ඊළඟට අර මනෝ විඥානයත් එක්ක ඒ හැදෙන තැනද ඒ කිව්වේ දර්වන් සර්ණයි දැන් එතකොට අපිට එහෙම කතා කරන්න පුළුවන්. ඇත්තට විඥාන නාම රූප විතරක් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කතා කරනකොට අර වැඩ පිළිවෙල ඔක්කොම එතන ගැබ් වෙනවා. දැන් විඥානීය ප්‍රත්‍ය මූලිකව අවිජ්ජා සංකාර දෙනවා ඊළඟට විඥාන නාම රූපත් එක්ක අන්වෙන් ප්‍රත්‍ය කතා කරනකොට අර ඊට පස්සේ කතා කරන සියල්ලක් මෙතන ගැබ් වෙනවා දැන් ඒක මහානිදාන සූත්‍රයෙන් තියෙන මේ අන්‍යෝන් ප්‍රත්‍යත් එක්ක තමයි මේ සියල්ම වටේ ඒ කියන්නේ මේ කරකැවිල්ල මේ පැවැත්ම සම්පූර්ණයෙන් තියෙන්නේ මෙන්න මේ දෙකේ අන්‍යෝන් ප්‍රත්‍යත් එක්ක එතකොට නම් මේ අන්‍යෝන් ප්‍රත්‍යයේ පැත්තකට අර නාම රූපේ විඥාන කතා කරනකොට අර හැම කාරණාවක් මෙතන ඇතුළත් වෙනවා මේ දේ මේ මේ ක්‍රියාකාරීත්වයට පදනම වුණා පැත්තක ඉඳලා අවිද්‍යා සංකාර කියන එක. ඉතින් ඒ විදිහට කතා කරනකොට අනික් කාරණා ටික එතන ඇතුළත් වෙනවා. ඒක තමයි අර විස්තර වශයෙන් පැහැදිලි වෙන්නේ. මේක ඇත්තරම තව ටිකක් හොඳට තේරුම් ගන්න මේ සම්බන්ධයෙන් ගොඩක් කාරණා පැහැදිලි වෙන විදිහට තව දේශනාවක් තියෙනවා මහානිදාන සූත්‍රය තුල තව පැත්තක් අපේ නොසිතෝ පැත්තක් හිතන්න කාරණාවක් තියෙනවා පස්සේ පස්සේ තණ්හාව කියන එක දෙවිදිහකට බෙදලා දෙපැත්තකට විස්තර කරනවා. පස්සේ ඊළඟට තණ්හාව විස්තර කරනවා එක පැත්තකින් මේ පටිච්චසමුප්පාද ওই විදිහටම පැහැදිලි කරනවා රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මාදි තණ්හා වලින් ඊළඟට පැහැදිලි කරනවා කාම්බයි භව තණ්හා කියන කාරණාවත් එක්ක මේ මේ කලහයි වාද විග්‍රහ මේ මෙන්න මේක පැවැත්ම පැහැදිලි කරනවා එතකොට එතනදී මේ පටිසම්පාද දෙකක් නෙමෙයි මේ ඉස්මතු කරේ. මෙතන මේ පැහැදිලි කරේ මේ වේදනාව තුලදී අර හේතුඵල ධහමත් එක්ක සිදුවෙන ක්‍රියාකාරීත්වය තමයි මේ පටිච්චසමුපාද කියන්නේ. ඊට පස්සේ ඒක නොදැකීමත් එක්ක මේ ලෝකයේ තුල සිදුවෙන පැවැත්ම මේ වේදනාව තුලින්ම එක සිදුවෙන්නේ. වේදනාවත් එක්ක මේ සැප දුක කියන කාරණාවත් එන්නේ. ඒකත් පස්සෙත් එක්කනේ තියෙන්නේ. අන්න ඒකත් එක්ක මේ කාම විභව තණ්හා බවට පත් වෙන පුජ්‍යලියත් එක්ක. මෙන්න මේකත් එක්ක මේ කලහ විවාද විග්‍රහට ගන්න ආකාරය අරක දිග ඇරලා පෙන්නනවා. ඒතර අරක ඒක දිග ඇරලා පෙන්නපුත් යන බලනකොට අර කාරණා ටික එතන තියෙනවා. ඒක සත්‍ය දකිනකොට අහුවෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ නාම රූප විඥාන බව අපි දකිනවා නම් මේ තියෙන ක්‍රියාකාරීත්වය අපි මේක තව විස්තර වශයෙන් හොයලා බලනකොට අපිට පටිච්චසමුපාද අනික් කාරණා ටිකත් ඒ තුළ ඉස්මතු වෙනවා. ඊටවස්සන් නැහැ. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ. එතන අර සංකාර කියලා කිව්වම පොඩි ගැටලුවක් වගේ මතුණා. එතන සංකාර කියන්නේ ඇත්තටම සංස්කරණය කියන එක තමයිද? එතනදී මම ගත්තොතින් අතන යම් Uh, yang මධ්‍යපන නිරුද්ධයේ යම් සංදේරි ප්‍රපංච ඒවා හදනවායි කියන තැන ඒ එතනද සංස්කරණය ඇත්තටම කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර කියලා ඒ විදිහට ගත්තොත් නිවැරදි ස්වාමීන් වහන්සේ සංස්කරණයේමද සංකාර කියන්නේ කියලා වගේ පොඩක් පැහැදිලි කරන්න සම්මාසෙත් දවසක් නැහැ පෙරලස් කරන. නෑ එතන ඒක නෙමෙයි පැහැදිලි කරන්නේ. එතන පැහැදිලි කරන දේ තමයි ඇත්තටම භවයත් එක්ක ඉස්මතු වෙලා තියෙන මේ සංස්කරණ ක්‍රියාකාරීත්වය ඒ මදුපිණ්ඩික සූත්‍රයේ කාරණා ටිකේ තියෙන. ඊට කලින් අයක් ඇතැයි වචනයක් ඇතැයි. ඒක හොඳට සංචේතනා සූත්‍ර ඊළඟට ඒ දේශනා කීපයකම ඉස්මතු වෙනවා. මේ කයක් ඇතැයි කියලා ගත්තේ හැඟීම. ඒ කියන්නේ ඒක මම කරන මූලික චේතනාවක් නෙමෙයි. අර අතන තමයි මම කරන මූලික චේතනාවක් වෙන්නේ. කයක් ඇතයි කියලා ගත්ත හැඟීම වචනයක් ඇතයි සිතක් ඇතයි කියලා ගත්ත හැඟීම ඒකයි අත්තන අර සංචේතන සූත්‍රය පැහැදිලි කරන කායේවා භික්කවේ සති කාය සංචේත ඒතර කයක් ඇතයි කියලා ගත් කල්හි කාය සංචේතනාව හේතු කරගෙන ආදෙන සබදු කට ගන්න මේ ඔක්කොම අවිද්‍යාව ප්‍රති කරගෙන. වචනයක් ඇතයි කියලා ගත් කල්ලි. ඒතකොට ඇතයි කියලා ගැනීම මූලික සංකාරික ක්‍රියාකාරීත්වය. හැබැයි ඒක සංස්කරණය වෙන්නේ ඇතයි කියලා ගත්ත නිසා. ඔකට හත්තු පාදම සූත්‍රය පැහැදිලි කරනවා අතක් ඇතයි කියලා ගත් කල්ලි තමයි අත ඔසවනවා කියලා දෙයක් තියෙන්නේ. මුලින් ඇතයි කියලා ගැනීම උතුර කකුලක් ඇතයි කියලා ගත් කල්ලි යනවා කියලා දෙයක් තියෙන්නේ. කන්දක් තියෙනකොට ඇතයි කියලා ගත් කල්ලි පල්ලමකුත් තියෙනවා. බඩක් ඇතයි කියලා ගත් කල්ලි බඩ තුල කුසගින්නක් ඇති වෙනවා. මෙන්න මේ ඇතයි කියලා ගත් කල්ලි තමයි ඇත්තයි කියලා ගත්ත දේවස්සේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. එතකොට මේ කයක් සිතක් වචනයක් ඇතයි කියලා ගත්ත නිසා කාය වචී චිත්ත කියන මෙන්න මේවයි ක්‍රියාකාරීත්වය තියෙනවා. දැන් රූප සංචේතනා කියන්නේ චක්කු සංචේතන, රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියන්නේ ඇතයි කියලා ගත්ත තුල චේතනා පැවැත්වීම. ඒයි රූප සංචේතන, ධම්ම සංචේතන, ගන්ධ පොට්ටබ්බ ධම්ම මේ සංචේතනාවත්. තියෙන්නේ අර ඇතයි කියලා ගත්ත රූපය තුළ සංචේතනාව. එතකොට මුලින්ම තියෙන කාරණාවේදී ඇතයි කියලා ගැනීම තියෙනවා අවිද්‍යා සංකාර කියන ක්‍රියාකාරකත් එක්ක. මෙන්න මේක තමයි අල්ලන්න අමාරු ඇතයි කියලා ගත්ත දේ ඇතයි කියලා ගත්ත දේ වල තියෙන සංචේතනාවක් කියන එක. තේරුම් ගන්න. පෙරවන් සරණයි අත්තමාන්තින් සම්මාංශ කල්යාණ මිත්‍රනි තවත් ප්‍රශ්න වලින් හෝ අදහස් වලින් හෝ එකතු වෙන්න තව විනාඩි කිහිපයයි තියෙන්නේ. පෙරවන් සරණයි ස්වාමීන් එතකොට අර දැන් ඇත්තයි කියන කල්ලි කියනකොට ඇත්තටම ඇසත් ඇත්තයි රූපයත් ඇත්තයි කියලානේ විඥාණයෙන් දැනගන්නේ. ඒ තුන ඒ තුන දැනගන්න තැන තමයි ඇත්තටම ස්පර්ශය කියන්නේ නේද? එතකොට නැති ඇහැකුයි ඇති කියලා දැනගන්නේ නැති රූපයකුයි ඇති කියලා විඥාණයෙන් දැනගන්නවා. ඒ තුනට ඒ තුනට සාපේක්ෂව තමයි ඊට පස්සේ වේදනාව හටගන්නේ. කියන්නේ ඒ තුන කලින් අතීතයේ වින්ද විද්‍යට සාපේක්ෂව වේදනාව මේ ඉන් පස්සේ ඒ වේදනාව අත මේ උපාදානය වෙන විදිහට තමයි ඒ කියන්නේ නැවත ඒ කියන්නේ අනාගතයේ වේදනාව විඳින විදිහට tempat සකස් වීමක් සිද්ධ වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ හ්ම් පෙරවන් සර්ණ එතන හරි ගැළපීමක් තියෙනවා ඇසක් ඇටයි රූපය ඇටයි ඇස විඤ්ඤාණය ඇටයි කියලා ගත්ත තැනදි තියෙන්නේ. ඒකට කයක් ඇටයි කියලා ගන්නකොට ඒකත් එක්ක තමයි ඇසත් ඇටයි කියලා ගැනීම තියෙන්නේ. ඇටයි කියලා ගැනීම තියෙන්නේ අවිද්‍යාව දුරු වීමත් එක්ක. ඇටයි කියලා ගැනීම තියෙන අවිද්‍යාව සකස් වීමත් එක්ක. ඔය විදිහටම දේශනාවක් තියෙනවා චිත්ත වර්ගයේ සලායතන සංයුත් චිත්ත වර්ගයේ දැන් කයක් ඇතයි කියලා ගන්නවා වගේම ඇසක් ඇතයි කියලා ගැනීමත් එක්ක මේ ස්පර්ශ සිදුවන මේ සකස් වෙන ක්‍රියාව පිළිබඳ චිත්ත වර්ගයේ සලආයතන සංයුක්ත දේශනාවක තියෙනවා. එතකොට කයක් ඇතයි කියලා ගැනීම තැනම මේ ඇසක් ඇතයි රූපයක් ඇතයි කියලා අර ස්පර්ශයට හේතුව සකස් වෙලා. ඊළඟට ස්පර්ශය නිරෝධ වෙනවා නැත්නම් කියලා සිදු වෙන්නේ ස්පර්ශයට හේතු වෙච්ච අවිද්‍යාව දුරු වෙච්ච නිසා. ඊට පස්සේ තමයි මේ ඇතයි කියලා ගත්ත දේවස්ස චේතනාව පවත්වමින් මේ පුජ්‍යල අනුබද්ධිත වේදනාවල් සැප දුක් ආදී විඳමින් ප්‍රවැත්ම සිදු වෙලා යන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අර දැන් එක විදිහකට බලනකොට අර අතීතයේ ඒකාන්තයක් අනාගතයේ වර්තමානයේ නැදයි කියලා ඒ ගන්න විදිහට බලනකොට අර දැන් අතීතයේ ගත්තු අර නිමිති ඒ නිසා තමයි වර්ණ සටහන් නිසා තමයි මේක නැවත අර වෙන්නේ කියලා දැන් අර බලන සමහර වෙලාවට එහෙම බලනවනේ දැන් මානසික නිමිත්තක් ආවම අර ඒක විශ්ලේෂණය කරලා ආපස්සට ගන්නකොට එතකොට ඇත්තටම නම් මේ වර්තමානයේ කියන මොහොතේ අර මේ සකස් වීමක් තියෙන්නේ කියලා දකිනකොට ඒ නිමිති අර එහෙම බැලීමේ අවශ්‍යතාවයක් නැහැනේ. නමුත් අර පුරුදු ඒකට ඒකට පිවිසීමක් විදිහට අර විදිහට ගන්න එක මේ එහෙම හරිද කියලා දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. ත්‍රාසරණයි එතනදී පුරුදුවීමක් හැටියට බලනකොට අපි අර භෞතික මූලිකව ඉතින් අපි ප්‍රශ්නයන් යාරෙම කරාට ඊට පස්සෙත් අපි තහපව මේ මූලික අවිද්‍යාව දක්වා කාරණා ටික අහුවෙන්න ඕනේ. මේ අහුනාට පස්සේ තමයි එතනත් අපි අර කියන්නේ විමසීමටත් විමසීම කරනකොටත් මේ අවිද්‍යාව දක්වා විමසීම කරන්න ඕනේ. එතකොට තමයි මේ අර අමුතුවෙන් අහපව ඇටිච්ච දෙයට බෙද බෙද බලන්න අවශ්‍යතාවය දුර වෙලම හරියටම දැකපු තැනදී. දකින්න එහෙනම් අර අවිද්‍යාව දක්වාම හේතුඵල වශයෙන් ඒ කාරණාව හොයන්නට වෙනවා. එතකොට තමයි ඒක දුර වෙලා යන්නේ. කෙරුවන් සරණ. කෙරුවන් සරණ සරණ. සවනස් තෙරුවන් සරණයි. මට කරුණා කරලා අර මේ සක්කාය සමුදය ඇත්තම ටිකක් පැහැදිලි නමුත් සක්කාය එකාන්තයක් වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න බලමු සවනස්. තෙරුවන් සරණයි. දරුවන් සරණයි. දැන් ඇත්තටම මෙතන අන්තයක් කියලා පැහැදිලි කර හැම එකම තියෙන්නේ මේක මේ එකක් විතරක් පැන වෙන්නේ නැහැ. කියන්නේ එකක් විතරක් පැන වෙන්නේ නැහැ අන්ත දෙකක් පැන වෙන්නේ. දැන් අපට ගෝචර වන්නේ දැන් සක්කාය කියලා කතා කරනකොට දැන් අපට දුකනේ මූලිකව ගෝචර වන්නේ. එතකොට අපට ගෝචර වෙච්ච දුක කියන කාරණාවේදී අපට දුක් සමුදය අහුුනේ නැහැ. අපි හරියට අන්ත දෙකක් බව දකිනකොට මේ දුකක සකස් වීමක් අහු වෙනවා. ඒ අන්ත දෙකම අහුවෙච්ච තැන නිරෝධය අහුවෙලා. හරියටම මේක සත්‍ය දකිනකොටම දුකක් අහුවන සකස් වීමක් එක්ක. සකස් වීමකින් තොරව මේ සක්කාය කියන කාරණාවක් අහුවෙන්නේ නැහැ. සක්කාය සමුදයක් එක්ක තමයි සක්කායක් අහුවෙන්නේ. එහෙම නැත්නම් සකස් වීමක් අහුවෙන්නේ නැහැ. මෙන්න මේ දෙක හොඳට අල්ලගන්න තියෙනවා. නැත්තම් අපට අර සමුදය කියලා අපි දැන් කතා කරනකොට අපට ගොඩක් වෙලාවට යන්න දේ තමයි තියෙන දේට තුලින් අපි සකස් කරගන්න දෙන්නේ. නමුත් මෙතනදී ආර්ය සත්‍යයත් එක්කත් කල්පනා කරලා බලනකොට දුක කියන කාරණාවත් එක්ක දුක සමුදය අහුවෙන තැනදී සංස්කරණේ අහුවෙන්නට ඕනේ. එතකොට සංස්කරණයත් එක්ක මේ දුක සකස් නොවන ස්වභාවයත් අහුවෙනවා. අන්න ඒක නිසා තමයි සකස් වීමක් එක්කම තමයි සමුදයත් එක්කම සමුදේ වෙච්ච සමුදයෙන් ලැබිච්ච ඵලය අහුවෙලා යනවා. ඉතින් බලන්න මේ කියපු හැම දෙයක් තුළම ඉස්මතු වෙන දෙයක් තමයි හේතුඵල න්‍යාය කියන කාරණාව. හේතුඵල ධහම කියන කාරණාව. ඒතර මේ හේතුඵල ධහමත් එක්ක හේතුඵල සකස් නොවන ස්වභාවයත් ඒ සියල්ලක්ම මේ තුළ ඉස්මතු වෙනවා. මේ කච්චානද සූත්‍රය තුළ පැහැදිලි කරේ දුක් පටිමධ්‍යම ප්‍රතිපදාව හැටියට පටිච්චසමුප්පාදේ සමුදය නිරෝධය කියන එක. මේ පටිච්චසමුප්පාදේ සමුදය අහුවෙච්ච තැන නිරෝධය අහුවෙලා එහෙනම් සමුදය ගත්ත තැනදී නැත කියලා දෘෂ්ටි දුර වෙලා නිරෝධය දැක්ක දැනදී ඇතකින් දෘෂ්ටි දුර වෙලා මේ දෙකම දුර වෙනවර හට ගැනීමත් ඒ වගේම හට නොගැනීමත් දකින තැනදී එතකොට හටගත්ත දේ හට ගැනීමක් එක්ක අහු වෙන්න ඕනේ අන්න ඒක තමයි ඒක අන්ත දෙකක් වෙන්නේ අපට අහු වෙන්නේ නැහැ හට ගැනීම හට ගැනීමක් වෙයි හටගත්ත දේ එහෙම අහු වුණා නම් අපට හට නොගැනීම කියන කාරණා නිරෝධය කියන කාරණාවත් අහු වෙනවා තෙරුවන් සරණයි සෝනස් තෙරුවන් සරණයි ඒක පැහැදිලි එතකොට සනස ඇත්තටම සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ජීවිතේදී අපිට මේ මට දැන් තේරෙන හැටින් මේ සමුදේම දකින්න පුළුවන් නම් ඒ කියන්නේ අපි අන්ත හොයන්නේ නැතුව අපි යම් කිසි දෙක සමුදේ දකිනකොට මේ තුනම අහු වෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සමුදේ සමුදේ සහ සමුදේ නිරෝධයයි අනිත් අන්තය වන මේ කියන්නේ සක්කාය හැටියට ගත්තොත් සක්කාය කියන එකයි ඒ සමුදය තුලින්ම හැම එකම දකින්න ගතියක් නේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම වර්තමාන ජීවිතේදී අපි දැන් විශේෂයෙන්ම භාවනාවකට යොමු වෙනකොට එහෙම නැත්නම් මොකක් හරි අරමුණක් කරෙහි ප්‍රශ්නයක් ඇති වෙනකොට මේ එදිනදා ජීවිතයේදී මේක අර සමුදය දකින්නකොට මෙතන හැම ඒ තුනම දකින්න ස්වභාවයක් එනවා නේද ස්වාමීන් වහන්සේ. ඒක මම හිම දකින්න එක හරියට දන්නේ නැහැ. කරුණා කරලා පැහැදිලි කරගන්න පුළුවන්. තේරුම් ගන්න. තේරුම් ගන්න ඒක හරි. අනිවාර්යයෙන්ම සමුදය තමයි හොයන්න තියෙන. සමුදය හොයාගෙන යනකොට ඔය තුනම වෙලා යනවා. සමුදය අහුවෙච්ච නැති නිසා තමයි අපට ওই තුනම අහුවෙන්නේ නැති. එහෙනම් අපි ප්‍රායෝගික පුරුදු කරනකොට අපි මේ හට ගැනීම දැන් හැම තැනකම බුදුරජාණන් වහන්සේන් කිංජාතව කිම්පබෝ කිස්මින් සති. අන්න එහෙනම් අපි හොයන්න තියෙන්නේ කොහොමද මේකට හේතුව? කිමක් කොමක් මුල් කරගෙනද? මෙන්න මේක හොයාගෙන යනකොට මේ තුනම අහු වෙනවා අන්ත දෙකක් වෙනවා මේ සකස් වීම සකස් වෙච්ච දේත් ඒකින් සකස් නොවීමත් කියන මේ තුනම අහු වෙලා යනවා. එහෙනම් අනිවාර්යයෙන්ම සමුදය හොයන එක තමයි ප්‍රතිපදාවක් හැටියට පුරුදු කරන්න තියෙන්නේ. පෙරවන් සරණ. හොඳයි සෝන් පැහැදිලි ගොඩක් පැහැදිලි පෙරවන් සරණයි. එරුවන් සරණයි තවත් ප්‍රශ්න තියෙනවා නම් හරි අදහස් වලින් හරි සම්බන්ධ වෙන්න කියලා ඉල්ලා සිටිනවා තවත් විනාඩි 5ක් විතර තියෙන්නේ. එරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අර මේ මානසිකාර සම්භව සබ්බේ ධම්මා කියන අර ඒකෙදි කියන මේ මානසිකාරයත් අර දැන් නාම යටතට එන එතරම් මානසිකාරය තියෙනවනේ ඒ ඒ අදහස් වෙන්නේ ඒකම නේද එතන කියලා දැනගන්න කැමතියි. දර්වාසන්න ඒකම තමයි එතන අදහස් වෙන්නේ. ඒ නාමයේ කියන කාරණාව තුළ තියෙන මනසිකාරය කියන එකම තමයි එතන සබ්බේ ධම්ම මනසිකාර සම්භව කියන කාරණාව තුළදී අදහස් තියෙන්නේ. දර්වාසන්න. දර්වාසන්න. තෙරුවන් සරණයි. තවත් ප්‍රශ්න හෝ අදහස් නැත්නම් දලුවත් මහත්තයා සාකච්ඡාව නිමා කරන්න වෙලාව හරිද? එහෙමයි ශ්‍රීමති මහත්මිය. සෑම දිනකටම තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද දිනයේ සතාගතින් වහන්සේ විසින් දේශනා කරපු ගැඹුරු ධර්ම දේශනාවක් අපිට ඉතා පැහැදිලිව විස්තර කරලා අප ඇති කරපු අපේ අපේ සිත්වලට නැගුණු ප්‍රශ්නවලට ඉතාම හොඳින් අපිට තේරෙන ආකාරයට පිළිතුරු ලැබුණා. ස්වාමීන් වහන්සේ අප විසින් රැස් කරගත් සියලුම කුසලානිසංස ඔබ වහන්සේට අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ වහන්සේගේ ධර්ම දේශනාමය පින්නොත් අනන්ත සසර පටන් කරගත්තා වූ යම්තා කුසල ධර්මයන් නිසාත් ඔබ වහන්සේ රැස් කරගත් සියලු පින් බලෙන් ඔබ වහන්සේට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. තව තවත් මේ ආකාරයට කල්යාණ මිත්‍ර මිතුරු මිත්‍රයන්ට උදව් උපකාර කරමින් ධර්ම මාර්ගයේ යන්න උදව් කරන්න අවශ්‍ය ධෛර්ය වීර්ය ශක්තිය ලැබේවා. පතන්නා වූ ආකාරයට ඉතා සුව පහසුවෙන් මගඵල නිවන් අවබෝධ කරගන්න මේ සියලු පින් හේතු වේවා වාසනාව වේවා ඒවා වහන්සේගේ දෙමව්පිය නැද හිත මිතුරන්ටත් ආචාර්යයන් වහන්සේලා ඇතුළු යම්තාක් උදව් උපකාර කරන දායක දායිකා පිරිසටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ සියලු පින් බලෙන් ඒ සෑම සියලුම දෙනාත් ඊතා සුව පහසෙන් මගඵල නිවන් අවබෝධය කරා ය아가න්න හේතු වේවා වාසනාව වේවා කියලා කල් සියලුම සවන් සිසිලස කරන මිතුරු මිතුරයන් වෙනුවෙන් ඔබ වහන්සේටත් ඒ සෑම සියලුම දෙනාටත් පුණ්‍ය ආනුමෝදනා කරනවා ඔබ වහන්සේට নমස්කාර වේවා. ත්වන් සරණයි. දේරුවන් සරණයි අද දවසේදීත් මේ පින්වත් පිරිස සමග මේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා තුළින් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් මේ සවන්ඩ සිසිලස සාකච්ඡාවට සහ සම්බන්ධ වන දරුවත් මහත්මයා ඇතුළු මේ පින්වත් සියලු දෙනාටමත් ඒ වගේම මේ මට සම්බන්ධ කරපු රවින්ද ගොග්ගලගේ මහාචාර්යතුමාටත් ඒ වගේම මේ සඳහා පහසුකම් සැලසූ නිහාල් රූපසිංහ මහත්මයා ඇතුළු ඔබ අප සෑම සියලු දෙනාටම උතුම් දහමින් සැනසෙන්නට මේ සියල්ලක්ම හේතු වාසනා වේවා ත්වන් සරණයි සාදු සාදු සාදු සාදු